අසරායි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් අපේ ප්‍රශ්න චාරත්මක වැඩපිළිවෙල ආරම්භය ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් පටන් ගන්න ගනිමු. අපි විජය මහත්තයාගෙන් ඉල්ලා සිටිමු. ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට. අවසරයි ස්වාමීන් වහන්සේ අද ලිඛිත ප්‍රශ්න 14ක් ලැබිලා තියෙනවා. 14ම භාවනාවට අදාළ ප්‍රශ්න වෙනදා. පළවෙනි ලිඛිත ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්සේ මම භාවනාවට ආධුනිකයෙක් මේ මේ මගේ පළමු නේවාසික භාවනා වැඩමුළුවයි ඒ නිසා පළමු දින දෙකේ යම් අපහසුතා ඇතිවත් ඊයේ සවස පරයන්කේදී යම් වෙනසක් අත්දකින්න ලදී මා පරයන්කයට වාඩි වූ පසු උදරේ පිම්බීම සහ හැකිලීම ප්‍රකටවන නිසා එය භාවනාවේ කර්මස්ථානය කරගතිමි ඊයේ හවස පරයන්කේදී විනාඩි 10 15කට පසු උදරයේ පිම්බීම හා හැකිලිම ක්‍රම ක්‍රමයෙන් තුනී වී තුනී වන බව පැහැදිලි විය. අවසානයේ පිම්බීම හැකිලිම නොදැනී උදර ප්‍රදේශයේ යම් ස්පන්දනයක් ඇති බව පමණක් වැටහුණි. මා දැන් කුමක් කළ යුතුදයි නොදැන අසරණ බවක් දැනුනි. දැන් ඇති වී තිබෙන ස්පන්දනයේ දිහා නොබලා හිටියොත් නින්දට වැටෙන බව වැටහුණි. ශරීරයේ සැහැල්ලු බවක් හා එකම ඉරියව්වෙන් වැඩි වේලාවක් සිටිය හැකි බවක් දැනුනි. මා මෙතන සිටින බවත් වටා පිටාවක් ඇති බවත් තේරුම් ගියේය. සිතුවිලි හා ශබ්ද පැමිණියත් ඒවායින් බාධාවක් නොවිනි. මා සිහියෙන් සිටින බවත් කැමැතිනම් මගේ සිතුවිලි යම් අරමුණකට යොමු කළ හැකි බවත් තේරුණෙමි. අද දවසේ පළමු පරයන්කේදීද මේ සිදුවීම අත්දකින්න ලදී. දෙවන පරයන්කේදී පමණක් මට නැවත උදරේ පිම්බීම සහ ඇකිලීම යම් ප්‍රමාණයකට අත්දැකීමට හැකි විය. නැවතත් එය තුනී වී නැවතත් එය තුනී වූයේ නැත. මේ භාවනාවේ දෝෂයක්ද මටත් මේ අත්දැකීම් ලබන තවත් ආධුනිකයන්ටත් උපකාර පිණිස උපදෙස් පතමි. ත්වන් සරණයි. විශේෂයෙන් මුල් කොටස කියලා තියෙන කොටස බොහොම හොඳයි. පිළිසිදුව මේ වෙච්ච සිද්ධිය කියලා තියෙනවා. ඉතින් ඒකෙදි තමන් ඉදිරියෙන් තියාගත්ත අරමුණ යම් යම් ප්‍රමාණයකට වෙනස් වෙනකන් සතිය කඩා ගන්න තු යන්න පුළුවන්. නමුත් යම් මට්ටමකට ගියාට පස්සේ ඊට පස්සේ සැකයක් ඇති වෙලා තියෙනවා. තවදුරටත් මේ මේ විපරිණාම වෙනස් වීම බලාපොරොත්තු වෙන්න පුළුවන්ද නැත්නම් වැරදිලාද? ඇයි එහෙම වෙන්නේ කියන එක. ඉතින් එතකොට මේ සැකේ නිසා යෝගාවචරයට අවස්ථා තුනක් ලැබෙනවා. ඒ අවස්ථා තුනෙන් කොයි එකට තියනවද කියන එක වගේ ප්‍රශ්නයක් ගොඩනගෙන්නේ. දැන් මේ පිම්බි වැහැකිලිම නිකන් කම්පන චංචලයක් බාටපත් වෙලා ඒතරේ ප්‍රධානම හේතුව මෙතෙන්ට වෙනකොට නිකන් භාවනා පරිභාෂිත શબ્දමාලාවෙන් කතා කරනවා නම් පිම්බි වැහැකිලිම දෙක අතර වෙනස නැතිලා. ඉතින් මේක විශාල අභියෝගයක් වෙනවා තර්ක මනසට රීකී මනසට බලන ජීවන අරමුණ තියෙනවා සම්පූර්ණ වෙනස් දෙයක් වඩටපත් වෙනවා. ඉතින් එතකොට මේක අරමුණ වශයෙන් බාර ගන්නවද? එහෙම නැත්නම් මේක මට කරපු අභියෝගයක්ද? වැරදිලක්ද? දැන් මේක කොටිම කියනවනම් ප්‍රධාන වශයෙන් මොකක් කියලා මෙනෙහි කරනවද? දැන් මෙයාගේ හැඩය වෙනස් වෙනවා. ඒ නිසා එතන භාවනාවේ එක විදිහක මේ ප්‍රගති පරීක්ෂණයක් වගේ දරන. එතකොට තේරෙනවා ඒ ඔක්කොමත් තියෙද්දී මැරිලා නැහැ, නිින්ද ගිල්ල නැහැ, ක්ලාන්ත වෙලා නැහැ කියලා සම්පූර්ණ පසුබිම වේදිකාවක් පේනවා. එතකොට මේ අනතුරු නිසා නැත්නම් මේ අනිශ්චිතතාවය නිසා මේ තැකිය නිසා මේ බය නිසා මම වෙන අරමුණක් අරගෙන භාවනා කරන්නෝ කියලා ගොඩ පෙරක දෝරකමකුත් තියෙනවා එහෙම නැත්නම් ඔපිනියන් එකකුත් තියෙනවා ඉතින් මෙතන යෝගාවචරය අසරණ වෙලා තියෙන්නේ නැත්නම් ඒකයි ප්‍රශ්න වෙලා තියෙන්නේ ඒකයි කියන්නේ ආධුනිකයන්ගේ මේ සුභසීතිය විස විස්තර කරන්න කියලා මේක ආධුනික ප්‍රශ්නනේ ගොඩාක් පරණ යෝගාවචරයොත් මේ අනිච්ච සංඥාට කැමති නැති ඕනම යෝගාවචරේ කිර වෙන තැනක්. මේක කියන්නේ පෞද්ගලික ලක්ෂණ වල ඉඳලා භාවනාව පොදු ලක්ෂණයටපත් වෙනකොට ඒ පෞද්ගලික ලක්ෂණ හරහා පොදු ලක්ෂණයට යෑමේ වෙනස් වීම විපරිණාමය මේ රූපාන්තරණය කිසි කෙනෙක් භාවනාදී විශ්වාස කරන්නේ නැහැ. එයා බලාපොරොත්තු වෙන්නේ අරමුණ ගත්ත ස්වරූපෙම තියෙන්න ඕන කියලා. ඒක තමයි අපි නිච්ච සංඥාව කියන්නේ. යම් ප්‍රමාණයකට අනිත්‍ය සංඥා බාර ගන්න කැමතියි. ඒක එහෙම ඒ වුණාට ටිකක් සියුම් වුණාට කමක් නමුත් ඒකට හාත්පසින් විනාතියක් පාඩපත් වෙච්ච ගමන් ඒ යෝගාවචර තමන්ව සැක කරනවා මෙතෙක් ආපු ගමන සැක කරනවා සතිය සැක කරනවා. ඉතින් මේ වෙලාවේදී කවුරු හරි අත්දව දීම අවශ්‍ය වෙනවා. ඒක විස්තර කරන්නේ පෞද්ගලික ලක්ෂණ වල සිට පොදු ලක්ෂණ දක්වා පැතිරීම කියලා උදාහරණයක් වශයෙන් ගත්තොත් අපේ සරල දෛනික උදාහරණයක් අපේ හාල් ටිකක් නැත්නම් බත් ටිකක් මුට්ටියකට දාලා වතුර ටිකක් දාලා කාට හරි පෙන්නුවොත් මේ හාල් මේ වතුර නැත්නම් මේ බත් මේ වතුර කියලා පෙන්වන්න පුළුවන්. එතකොට දිගට දිගට දිගට දිගට තැම්බෙන්න දිගට පස්සේ මේ දෙක කැඳක් බවට බොරක් බවට පත් වුණාට පස්සේ දැන් මේකට හාල් කියනවාද? මේකට වතුර කියනවාද? එතකොට එයා ඒ ක්‍රියාවලිය හරහා ලිපොර තිබ්බ මුටි මේ ක්‍රියාවලිය හරහා මේ දෙකම කලවම් වෙලා වෙනස් දෙයක් වඩටපත් වෙච්ච බව දැකලා නැත්නම් එයා හිතන්නේ මේක ඉන්ද්‍රජාලයක් විශේෂයෙන්ම තමන්ගේ නම් කිරීම සංඥාකරණය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා මේකට ඔත් කියලා නම් හාල්ලට දීවිමින් යනකොට නම් මේ හාල් මේ වතුර කී හැකියි දැන් මේක කැඳ කියන්න වෙනවා. ඉතින් එතකොට යෝගාවචර වෙන්නේ මේක තමන්ගේ මේ සංඥා ස්කන්ධය කරන මල උප්පණ්ඩනයක් විහිළුවක් විකාරයක්. ඉතින් එදින්ති යෝගාචර පස්ස ගන්නවා. ඉතින් මේ මොකද මේ දෙක කවදාකවත් ආල්ටියක් වතුර දාලා තැම්බෙනකම් බලන්දලා නැහැ. බලලා හිටියානම් පේනවා මේ හාල්ම තමයි වතුරත් එක්ක කලවම් වෙලා බොරක් කැඳක් වඩපත් වෙනවා. හාල් වතුර බවට වෙන් වෙලා තියෙන තාක්කල් නම් නාමකරණේ වුණාට මෙතෙන්දි වෙන නාමකරණයකට යනවා. ඒකමද වෙන එකද? මේ හාල්ස වතුරමද මේ තියෙන්නේ? එතන වෙන එකක්ද කියන ප්‍රශ්නේ ආපු ගමන් අපි කියමු වෙන එකක් කියලා. කොතනදද වෙනස වෙන්නේ? මුලින් ඉඳලා බලාගෙන යනකොට වතුර ටික ආල් බත් ටික ආල් වතුරට දාපු ගමන්ම ඒක පිටපොත්ත දිවෙන්න පටන් අර ගන්නවා. ඒක අපිට පේන්නම තමයි ඒකට හාලු වතුරයි පේනවා. ගින්නට දාලා රත් කරනකොට ඔය ටික ටික ටික ටික ටික දිවෙවි ගිහිලා කොතනදී කැඳක් පාටපත් වෙනවද කියන එක දන්නේ නැති නිසා අපි මේ හාල් වතුර වෙනයි කැඳ වෙනයි කියලා දෙකක් හදාගන්න හදනවා. එහෙනම් මේ හාල් සහ වතුර කැඳ බවට වතුනේ කොතනද කියලා හොයන්න ගිය ගමන් අපේ සම්පූර්ණ තර්කනේ කඩලා යනවා. ඉතින් ඕක තමයි බුදුජානක අපිට දෙන අභියෝගෙ ඉච්චරයි වෙන ඔයිට වැඩි දුරද කියන්න එපා. ඕනෙම අරමුණක් බලන්න. ඒක දීලා තියෙන අරමුණ වම දකුණ බීම හැකිලිම ආශ්වාස ප්‍රශ්වාස වගේ දෙකට කරලා දීලා තියෙන බුදුජානක. ওই දෙක දිහා බලන්න කියනවා. බලලා කොයි වෙලාවක හෝ මේ දෙක හැඳි ගෑවිලා ඇම්මිලා ඇනිලා කලවම් වෙච්ච ගමන් මේ යෝගාවචරයාගේ ආත්මයත් ඇම්මිලා ඇම්මිලා කලවම් වෙලා හින ගහලා යනවා. නාසමාපෝ අද්දි ගැයලා වලයන් කියලා. ඉතින් ඊට පස්සේ යෝගාවචරය ඔළුව කැරකෙන්න ගණන් ගන්නවා, තෝන්තු වෙනවා, බය වෙනවා. ඉතින් ඊට පස්සේ කෙනෝක ජක කරනවා කේ එනවා කාටත් ඕක එනවා. ඔය බය ආයසරයෙන් බලවා. ඉතින් මෙයා උත්සාහ කරනවා කොතෙන්දකම් හාල් කියලා මෙනේ කරන්නද? කොතන ඉඳලා කැඳ කියලා මෙනේ කරන්නද? කිසිම විදියකට ඒ දෙක අතර මේ ක්ලියර් කට් ඩිෆරන්ස් එකක් නැහැ. ඒ නිසා තින් ස්ලයිසිං ඔෆ් ටයිම් වලට ගියා නම් කාලේ ඉතාම ගුඩා කොටසට කපන්න පටන් අරගෙන මේ සිද්ධිය දිහා බලන්න හිටියොත් ඒ යෝගාවචිතේන අපි මේ නහල් සහ කැඳ කියන නාමකරණය කොතෙන්ට යනකම් වළංගුද කොතනදී හලන්න ඕනද කියන එක බුදුහාමුදුරන්ට පෙන්ලා දෙන්න බෑ. මම දැනගත්තට මගේ දරුවට කියලා දෙන්න බෑ. මෙතනින් එහාට මේ නම පාවිච්චි කරන්න එපා කියන එක කොතන ඉඳලාද කියලා ටෙක්නිකල් රයිටින් පෙන්වන්න බෑ. ඉතින් ඔතෙන් ගියාම ඕන කෙනෙක් කරකැනේ මොකද අපි අනිත්‍යතාවයට කැමති නෑ. අපි යමකට නමක් දුන්නා නම් අපි නම අරස කරන්න බැඳෙනවා. ඒක නිසාම ඒක පෙන්වන්න ඕන නිසා මහසිසයට ස්වාමීන් වහන්සේ නම කියලා මෙනෙහි කරන්න කියනවා. මෙනෙහි කරන්න කියලා යෝගාවචරයා කුඩුපට්ටංගෙන්ට ගහනවා. උඹ නම් කරපුවාට පස්සේ උඹ රකින්න හදනවා. නමුත් උඹ බලපන් ඒ උඹේ නාමකරණේ කිසි බයක් පිළිලැජ්ජාවක් නැතුව උඹ පාවා දෙනවා. වෙන දෙයක් පාඩපත් වෙනවා. ඒතර උඹට මොකද වෙන්නේ? ඉතින් අපි යමක් අනු අඳුරගන්න ගියොත් ඒ දේ නිසා මාව අඳුර ගන්නවා. ඊට පස්සේ ඒ දේ වෙනස් වෙනකොට මාව අසන්න වෙනවා. නිශ්චිතස්ස චලිතං අනිශ්චිතස්ස යලිදන් නැති. චලිතී අසති. ආගති චලිතී අසති. ආගතික ධාන හොති යමක්ම අපි හිතලා යමක් අඳුනගත්තා නම් ඒකෙන් අපි අඳුනගන්න ඊට පස්සේ ඒක වෙනස් වෙච්ච ගමන් මම ඉවරයි ඉතින් අපි අවුරුදු 6 ඉඳලා පුළුවන් තරම් බලන්නේ අපි එක එකත් එක අඳුනගන්න අපි චිත්‍රයත් එක්ක අපේ රූපෙත් එක්ක අපේ ඩෙන්ටි කාඩ් නම්බරයත් එක්ක අපේ ෆොටෝ එකත් එක්ක බැංක් නම්බර එකත් එක්ක ඩිග්‍රී එකත් එක්ක පෝස්ට් ග්‍රැජුවේට් ඔක්කොම අඳුරගන්න ඉතින් ඊට පස්සේ ඒව වෙන්නේ වෙනස් වෙනවා වෙනස් වෙ හැම වාරයක් පාසම අපේ ආත්මය සහලවන. ඒ කියන්නේ අපිට අපි හිතාගෙන ඉන්නවා අඳුර ගන්න අරමුණක් නැතුව මට පවතින්න බෑ කියන තරමට අපි දීනයි, හේනයි, අනාතයි. භාවනාදී වෙනවා බාරමුණකට දීලා අඳුනගනි. දැන් මට භාවනා හරි ගියා. දවස් දෙකක් හරි ගියේ නෑ, ඔන්න හරි ගියා. මොකක්ද හරි ගියේ? පිම්බි මෑගිනිය මොනට මොන ළමයි හරි ඔය සතුටක්. දැන් මට අඳුර ගන්න කැක් තියෙනවා. දැන් ඊට පස්සේ ප්‍රශ්න කරනවා ඒක දිහා බලනකොට මේ බලාන ඉඳි මේක වෙනස් වෙනවා. වෙනස් වෙනක් කමක් නැහැ. දැන් මේ අඳුර ගන්න දාපු ලේබල් එකට මොකද වෙන්නේ? ඒකට පුදුම වක්කාර ගතියක් එන්න පටන් ගන්නවා. පුදුම මේ මේ ඇලර්ජික් රියැක්ෂන් එන්න පටන් ගන්නවා. නෝසටික් ෆීලිංග්ස් එන්න පටන් ගන්නවා. ඉරිටේෂන් එකක් එන්න පටන් ගන්නවා. මේ භාවනා කරන විතරයි මේක තියෙන අනිත් තැන් වලදී මේක නැහැ නේ. ඉතින් යනවා වෙන ගුරුරෙක් ගාඩ කියලා කියලා මට පිම්බිම හැකිලිම හරියන්නේ නැහැ. මට බැරිද මේ වෙන අර කරුණක් දෙන්න කියලා. ඉජී ගුරුයා ගැන ඔය අකාවේ දිගට ගත්තේ අර අයියෝ ඌ මැට්ටා ඌ හරියන්නේ මේක ගන්නවා. එයා දෙනවා. දැන් මෙයා ඒකත් එක්ක ආවංකව කෙරියොත් ආ ටික වෙලාවක් යනකොට යත්තිව. ඊට පස්සේ ඌ ළඟට ගිහිල්ලා කියනවා "අනේ අනෝ යන්න දවසෙත් බුදු ගායකයා කියලා සවගෙන කාගෙන." ඉතින් අත්ෙන් අත්තර පහින භාවනා ලෝකයක් අද තියෙන්නේ. කිසිම කෙනෙක් ඇති වෙන්නේ කද්දියා බලලා නැහැ. ඉතින් බුදුජානන්සේ සඳහන් කරනවා කාටරි පොඩි ඉවසිල්ලක් තියෙනවා නම් අනිච්ච සංඥාවෙන් පටන් අරගෙන මේක මෙහෙම නෙවෙයි. මීටත් වඩා හැඳි ගෑවිලා යනකම් තුනී වෙලා යනකම් දියාරු වෙලා යනකම් බලන්න පුළුවන් නම් ඒ මනුස්සයා කිසිම දෙයක් ඊට පස්සේ විශ්වාස කරන්නේ නැහැ. විශ්වාස කරන ඕනම දෙයක් ඔච්චරයි. ඒ මේ විද්‍යාව ඉගෙන ගත්ත ශිෂ්‍යෙක් වශයෙන් නිදහස් අධ්‍යාපනයේ අපිට අටේ පන්තියේ ඉඳලා ඒ 12 වෙනි පන්තියට යනකම් මේ දේවල් ආවර්තිතව අගෝකර දාලා මේ හයිඩ්‍රජන් මේ හීලියම් මේ කියලා අඳුරගන්න අනේ අපිට දීපු ලණුවක මහත මේ බෝඩ් එක මැදි ටීචර් ගේනවා කඩෙන් කිනු පෙන්න හයිඩ්‍රජන් මේ කොටු එයා තියෙන හීලියම් එක අංශුවයි එක ප්‍රෝටෝනයයි ඉලෙක්ට්‍රෝනයයි මේකේ ඉලෙක්ට්‍රෝන වේට් එක මෙච්චරයි කටපාඩම් කරන්න ඕනේ බහුවෙන්ද තලනවා කියලා ඉතින් කියනවා දැන් හයිලියම් ඉඳලා හයිඩ්‍රජන් කරනවා ඉලෙක්ට්‍රෝන දෙකයි ප්‍රෝටෝන දෙකයි ආංශික මේක මේකයි ඊට පස්සේ කියනවා මේ දෙන්න විතරයි ඒ ඒ ඒ ලෝකේ ඉන්නේ ඊට පස්සේ පල්ලෙහා ලෝකේ ඉලෙක්ට්‍රෝන 8ක් සහිත ලෝකේ 3 1යි 4 1යි අම්මා දවල ගෙදර ගියාට පස්සේ අම්මට අප්පච්චිට අපි දෙන්නේ විද්‍යාඥයට එහා. උද අම්මලතලා හයිඩ්‍රජන් අඳුරන්නේ නැහැ, හීලියම් අඳුරන්නේ නැහැ. ඉතින් අපි පෙන්න පාඩම් කරනවා කියන්නේ. ඉතින් මම ඉගෙන ගන්න කාලේ මයිත් එක්ක හිටියා මේ කොමර්ස් ඉගෙන ගන්න ළමෙක්. මම ඒ ළමයට කියනවා බොරුව කරන්නේ මේ. ඔය සටහන් කියවන්න කියනවා ආයෙ ලියන්න. ඉතින් ළමයා අහනවා මේ එච්චකුර දාලා තිබුණේ. ඒවා දන්නේ නෙවෙයි හීලියම් වලට ඔහොම කියන්නේ. මේ හයිඩ්‍රජන් ඉතින් ඌ ඉගෙන ගන්නවා මෙයා සම්පූර්ණ වෙන ලෝකයක ඉඳගෙන අලුත් කලාවක් ඉගෙන ගන්නවා කියලා. ඉතින් කියන ගාම මොන දිහා බලනවානේ මට තේරෙනවා. ගවන්නේ ලියන්නේ තේරෙනවා වගේ. දැන් අංශක මේ පරමාණුක භාරය 236 පැනපු ගමන් මේක එක කොටුවකට දාන්න බෑ. මේකෙන් විකිරණ පිට වෙන බව මාරිකියුරු දැනගත්තා. දැනගත්තට පස්සේ දැන් ඉන්හිහට දාන එක ඒක කොටුවකට දාන්න බෑ. ඒක විකිරණ පිට වෙච්චව වෙන එකක් විකිරණ පිට නැතිව වෙන එක. එයාට රස කොටුව ඇතුලේ පුංචි කොටු දාලා එයාට ස්වරූප දෙක තුනක් තියෙනවා කියනවා. ඉන්හිහට යන්න යන්න මේක ස්වරූප වෙනස් වෙන බව තේරිලා අන්තිමට කොච්චර දෝ ගාන ගියාට පස්සේ කොටුවක කොටු කරන්න බෑ මේගොල්ලෝ. ඒකට අපිට කිව්වේ දෙයයන්හන්සේ හැදුවේ මේ අංශු අණු ඉතින් අවසානේ කඩන්න පුළුවන් එක. ඔය ඕකෙන් තමයි ඕන දෙයක් හදන්නේ. ඕක හදන්න දෙයන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ ඩෝල්ටන් ඕක හදුවට පස්සේ යා අණු පරමාණු වලට ගැඩුවා. ආයේ මනසට Nobel Prize හත අටක් විතර දීලා ඊට පස්සේ ඒක අඩුම කියලා තේරුම් ගත්තා. ඊට පස්සේ අපිට කියන්න පටන් ගත්තා මේ අණුවක පවතින බෑ ස්වභාවයෙන් අණුවක් පරමාණු කීපයක් එකතුලා තමයි හදන්නේ. ඊට පස්සේ පරමාණු තමයි කඩන්නම බෑ. ඊට පස්සේ ඔන්න පරමාණු ඇතුලේ න්‍යෂ්ටික සහ ඉලෙක්ට්‍රෝන තියෙනවා දැක්කා. ඊට පස්සේ ප්‍රෝටෝන දැක්කා, පොසිට්‍රෝන දැක්කා, ක්වක්ස් දැක්කා. කියනවාසේ සබ් ඇටොමික් ගියා. ගියාට පස්සේ ඒක භෞතික විද්‍යාවේ ඉහළම කෙලවර. ගියාට පස්සේ වෙනවා මේ පරමාණු අංශ වල තියෙන පොඩා කොටස් සම්පූර්ණ ශක්ති බාටපත් වෙන්න පුළුවන්. ආයින්දපුක මං ශක්තිය මේ ඉලෙක්ට්‍රෝන නියුට්‍රෝන බාඩපත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන දෙයකට ගැටිච්ච ගමන් පුදුමාකාර ශක්තියක් පිට වෙනවා. ඒකෝර දැන් මේ දෙයක් වෙච්ච එක ද්‍රව්‍යයක් වෙච්ච එක අද්‍රව්‍යයක් බාඩපත් වීම තමයි ඉලෙක් ඔය න්‍යෂ්ටික බෝම්බ කියලා කියන්නේ. ඉතින් දැන් අද්‍රව්‍යයට පත්වෙච්ච ආනම් මොකද කියන්නේ? අද්‍රව්‍ය බාඩපත් වෙච්චාම පරමාණු වාරි මොකද? අද්‍රව්‍ය බාඩපත් වෙච්චාගේ වේගය මොකද්ද? ඒ අන්තු නැති වෙලා එයාට අර කියන නම නැති වෙනවා. මොනම භෞතිකවාදයකටවත් මේ අයිසෙක් නිව්ටන්ගේ ග්‍රැවිටි ප්‍රින්සිපල් එකට අල්ලන්න බෑ. ඊට පස්සේ පොඩි ඉලෙක්ට්‍රෝන ශක්තිය සහ ලොකු ඉලෙක්ට්‍රෝන ශක්තිය කියලා පරමාණු ශක්ති දෙකක් අඳුනලා දීලා. මෙයා පටන් ගත්තා ඊට පස්සේ අයින්ස්ටයින්. අයින්ස්ටයින් කියන පස්සේ අද්‍රව්‍යෙන් ද්‍රව්‍යයක් නැනවා, ද්‍රව්‍යෙන් අද්‍රව්‍යයක් නැනවා. E mc2. දැන් ඊට පස්සේ අද්‍රව්‍යයක් වඩ පතරන සමකද්ද නම. ඔක් කොහෙන් ආවත් ශක්ති කියලා කියන්නේ. කොහෙන් ආවත් වේග. ඒ වේග පාඩ පතරන පස්සේ පුද්ගලික නමක් නැහැ. පොදු නම විතරයි තියෙන්නේ. කොයි එකත් වේග බාටපත් වෙන්න පුළුවන්. කොයි වේගියමුත් හයිඩ්‍රජන් හිලියෝඩ දෙයක් හැදෙන්න පුළුවන්. ඒකට මේ අපි දාගලා තියෙන භෞතික ලෝකය ශක්ති ඔක්කොම ශක්ති. අර නම දුන්නත් මේ නම දුන්නත් ඉවරුනේ ශක්තිය වලින් කාටට පුළුවන් නම් ඒ පේන දෙයක් කඩාන කඩාන කඩාන කියලා ශක්ති පාටපත් වෙනව දකින්න. දැක්කට පස්සේ පේන දෙයමද මේ වෙන දෙයක්ද කියන එක නිසා භෞතික විද්‍යාවේ සියදී නසාගත්තා. අද්‍රව්‍යෙන් ද්‍රව්‍යයක්ම වෙනස ද්‍රව්‍යෙන් අද්‍රව්‍යයක්ම වීම කියන්නේ. එයා බුදුජාණන් වහන්සේ සඳහන් කළා තියෙනවා යම් දෙයක උදේ දකිනවා නම් හටගන්ම දකිනවා නම් ඒ මනුස්සයාට මේ ලෝකය නාස්තික දෙයක් කියලා කියන්න බෑ. ඉඳපු ගමන් අද්‍රව්‍යෙන් ද්‍රව්‍යයක්ම වෙන්න පුළුවන්. ඊට පස්සේ ද්‍රව්‍ය දීවිලා අද්‍රව්‍යයක් බවටපත් වෙනවා නම් සදාකාලිකයි කියන්න බෑ. ඒ නිසා පිම්බීම හැකිලිමේ හටගන්ම සහ given තැන බලන්න, හට ගන්න තැන බලන්න. එතකොට පිම්බීම හැකිලිම නැති තැනකින් ඔන්න පිම්බීමක් හට ගන්න. හටගත්තට පස්සේ උඩ පිම්බීම කියලා කියන්නත් පුළුවන්. නෑ කියන්න බෑ. ඊට පස්සේ ඒක ගිය වුණාට පස්සේ නෑ. දැන් මොකද කියන්නේ? දැන් මේක දැක ගන්න අපිට බෑ මොකද අපේ හිත එච්චරම වෙලාව දකින්නේ මේ පුංචිට කපන්න දැන හුඟක් කියලා භාවනා කරනකොට ඔය දැන් පේන්නේ පිම්බි වැකිලිම දෙකම නැතිලා ගිහිල්ලා නැතිවීම නෙවෙයි වෙනස් දෙයක් බවටපත් වෙලාපත් වෙච්ච ගමන් පුද්ගලයා අන්දමන්ද අංජබජල් කියනවා ඔකට මේ වයර් මාරු වෙලයි කියනවා ඔළුව ක්‍රේල් වෙලයි කියනවා ගොඩක් දේවල් කියනවා ඉතින් එතෙන්දි විශ්වාසයක් නොහිටියානම් සද්ධාවෙන් නොහිටියා නම් මෙතනින් ආපු ගමන පිළිබඳ සතිය නොතිබුණා නම් මේ පුදුලට අලුත් නංවනම් දාන්න වෙනවා. එහෙම නැත්නම් කියන්න වෙනවා හිත නින්දට වැටෙලයි කියලා. එහෙම නැත්නම් කියන්න වෙනවා මම ක්ලාන්ත වෙලයි කියලා. එහෙම නැත්නම් මට මොකද වුණා කියලා. ඒ මොකද මේ දේ පිළිගන්න කැමති නැහැ. ඒක මේ කිනුට වෙන එකක් නෙමෙයි. කහාටත් වෙන දෙයක්. ඒකට කියන්නේ පෞද්ගලික ලක්ෂණ පොදු ලක්ෂණ බවට පත් වෙන වෙලාවේ එනකොට ඒ යෝගාවචරයට වෙන මේ වෙනස දරන්න තෑහෙන සිල්වන්ත වෙන්න ඕන. සෑහෙන සද්ධාාවක් තියෙන්න ඕන. සෑහෙන සතියක් තියෙන්න ඕන. මේකම තමයි මේ බල බල බැන්නම් ආය යන්න බුණට. ආයෙන්ද හෙටත් යන්න. හෙටත් යන අනුපස්සනා කරන්න. කරපු දේ නැවත නැවත බලන එතකොට පේනවා මේ ලස්සනට බලන හිටපු එක ඒකාන්තයෙන්ම අස්පනා පිටම වෙනස් දෙයක් බවට අර නමට නොගැලපෙන දෙයක් වාටපත් වෙනවා. ඉතින් මේක කවුරුත් කරන ඉන්ද්‍රජාලයක්වත් සර්බලධාරී දිව්‍ය කරුප එකක්වත් උඹේ කර්මයක් නෙවෙයි මෙතෙක් කල කවදාකවත් එකක් දිහා දුර දිග බලලා නැහැ. එච්චරයි. එනිසා හෙටත් ඕක කරන්න. ඊට පස්සේ හොඳට පිම්බිම් පිම්බි වශයෙන් මෙනෙහි කරන්න. ඇකිලිම හැකිලිම වශයෙන් මෙනෙහි කරනවා. මෙනෙහි කරගෙන කරගෙන යනකොට ඒකම බලන්න යනවනම් මේ මෙනෙහි කර නොකල හැකි தත්වයට මේ දෙකම සම වෙන්න ගන්න. කම්පන දෙකක්, චංචල දෙකක්, කුණුසුම් ගති දෙකක්, සිසිල් ගති දෙකක්, බරක්, හැලුවක් වශයෙන්. ඒ පේනකොට ඒක වස්තුව දැන් ධාතු බාටපත් වෙනවා. පත් වෙනකොට යෝගාවචරයට දැන් මෙනෙහි කිරීමේ ක්‍රමය කරගන්න බැරුව යනවා. එතකොටමත් යෝගාවචරය කලබල වෙනවා. ඒත් කියනවා පිම්බීම හැකිලිම වශයෙන් මෙනෙහි කරන බඳ දැනෙනවයි කියලා. නොවින් කියලා. මට තාම සිහිය නැතිලා නැහැ, නිින්ද ගිහිල්ලා නැහැ, ක්ලාන්ත වෙලා නැහැ. මට දැනීම තියෙනවයි කියලා. මෙනෙහි කිරීම අවශ්‍ය නම් දැනනවා දැනනවා කියලා මෙනෙහි කරන්න කියලා. නැත්තම් ඉන්නවා ඉන්නවායි කියලා මේ බලන්න තාම ඉන්නවා. දැනෙන දේ ආස්වාස් ප්‍රසවාස හෝ පිම්බි මහකිලිම හෝ වශයෙන් කියන්න බෑ. දැනෙනවා දැනෙනවා මෙනෙහි කරන්න කියලා නැත්නම් ඉන්නවා ඉන්නවා කියලා මෙනෙහි කරන කඩා ගන්න තු යන්න. ඒක ගියාට පස්සේ අන්තිමට මෙනෙහි කළ වස්තුව සහ මෙනෙහි කරන්න අතරත් මේ වගේ මර්ජින් එකක් යනවා. දැන් මේක උනේ මෙනෙහි කරන වස්තුවේ පළු දෙක අතර මේ දෙක මේ කලවම් වෙන එක. මේක කඩා ගන්න නැතුව මෙතෙන් යන එක හරි වැදගත්. ඊට පස්සේ දවසේ කරන එකත් හරි වැදගත්. මේ දවසේ යනකොට ලෑස්තිලා යන එකත් හරි වැදගත්. ගියාට පස්සේ පේනවා මේ බලාගෙන ඉන්න වස්තුව යම් විදියකට මේ දේ අතර සිපවැළඳ ගැනීමක්, එකතු වීමක්, කලවමක් වෙනවා නම් ඒක දිහාම බලහින්දොත් මේ බලන්න සහ මේ වස්තු අතර නැත්නම් මේක දැන් වස්තුවක් නෙමෙයි මේක ශක්ති වේගයක් වෙනකොට තමයි සම්පූර්ණ මේකට මේ බලන්න ඇද ගන්නවා අල්ලලා ඇබ්සෝබ් වෙනවා සම්පූර්ණ ඇබ්සෝබ් වුණොත් අපි සමත භාවනාව කියනවා එහෙම නැත්නම් යාට තේරෙනවා මේ දෙක නිකන් හරියට C90 බයිසිකල් එකේ ක්ලච් එක වගේ ඔයිල් වල දුවන්නේ එක ඩිස්කයක් කරකිනවා කරකවන කරකවන නිකන් සාමාන්‍ය වාහන වල වගේ මේ ෆ්‍රික්ෂන් ක්ලච් එකක් නැහැ. තෙල් කරකෙන්න ගන්නවා. තෙල් එක බලනවා අනික ඊබීම කරකිනවා. ඒක අන්තිමට රෝද දිග එකට කරකිනකොට තෙල් හරහා බලය මේ ට්‍රාන්ස්මිට් වෙනවා වගේ මේ දෙන්න අතර වේගය ආවට පස්සේ පේනවා මම ශක්තියක් විතරයි. මගේ තර නම මගේ ලිංගේ, මගේ ආකාර, මගේ කටහන, මගේ ලීලාව, මගේ ආකාර, මගේ ඇඳපොඳපු දේවල්, මගේ ආසාව සියල්ලම දිය වෙලා යනවා. ඉතින් ඒ වෙලාවදී සියදී නස ගන්නවා වගේ වැටේ. මට තමන් මේ මේ රූපේ මාර්ගයෙන් මාව අඳුරගෙන තියන්නේ හිටියා. බලන්නෙක් හිටියා. දැන් රූපේ ඉසල බොඳ වෙනවා. කමන්නේ. බලාගෙන හිටියොත් අන්තිමට ඒක බලාගෙන ඉන්න මමත් බොඳ වෙනවා. බොඳ වුණාට පස්සේ මේ ශක්ති බලයටපත් වුණාට පස්සේ ඒ ශක්තිය වල කර්මය වැඩ කරන්නේ නැහැ. කෙලෙස් ඇත්තේ නැහැ. ඒක මට අයිති නෑ අනාත්මයි. ඒක මේකේ මියා ළඟ තියෙන ශක්තියයි මා ළඟ තියෙන ශක්තිය අතර මනින්න බෑ. මාන්නයක් ඇති කරන්න බෑ. ඒකේ මේ කුට්ටිය මට ඕනේ අර කුට්ටිය මට ඕනේ කියලා ලයන් ෂෙයාරේ කඩන්න බෑ. මොකද අපි ඉන්නේ ශක්ති ලෝකයක. හැමතැනම සමානයි. මෙතෙන් ගියාට පස්සේ අනන්‍යතාවයේ තමයි අනන්‍යතාවයේ කැපවීම යෝගාවචර උර දරන්න පුළුවන් නම් ඒ යෝගාචර කවදාකවත් ආයෙ මැරෙන්නේ නැහැ. මැරෙන්නේ කොහේ යන මැරෙලා කොහේ යන්නේ? මේක ශක්ති සංස්ති නියමයක් මේකේ තියෙන්නේ. මේ ලෝකේ ශක්ති කවදාකවත් පිට කරන්න බෑ. මේ මේ පද්ධතිය අතෙන් ශක්ති දාන්නත් බෑ. අපි පස හොදාගෙන යනවා රාම්බෝ කළු පාට වුණා කාර් එකේ බැටරිය බහලා ගියයි කියලා ඇඬුවට මුකුත් වෙන්නේ නැහැ ඔය ආයෙ බැටරිය charge කරන්න පුළුවන් ආයෙ රාම්බෝ රත්තරන් පාට කරන්න පුළුවන් හොදාගෙන ගිහින් ඉපස් කොහෙවත් යන්නේ මොකද තියෙනවා. ඕකට ඉසත බඳ ගන්නගෙන මේ නටන්නේ මේ දේශේ මාර්ගල ඇත කරගෙන. මේ පද්ධතිය මොකොත් වෙන්නේ නැහැ. නිවන් දැක්කම මොකොත් වෙන්නේ නැහැ. මේ පොළවේ කක්ක කරුවයි කියලා මොකොත් වෙන්නේ නැහැ. කියලා ගැහුවයි කියලා මොකොත් වෙන්නේ නැහැ. ඉතින් ওই වෙනස දරා ගන්න අපි කැමති නෑ. මොකද මගේ අනන්‍යතාවය මේකට පාවා දෙන්න වෙන නිසා. අනන්‍යතාවය පාවා දීම වෙන්නේ දල වශයෙන් පොදු පෞද්ගලික ලක්ෂණ පොදු ලක්ෂණ බාටපත් වීම දරා ගන්න බැරි වුණාට පස්සේ. ඒ කියන්නේ විද්‍යාව අවිද්‍යාවක් බාටපත් වෙනවා. නම් කළ හැකි වෙන් කර කිය හැකි දේවල් කියන්න බැරි තත්යකටපත් වෙනවා. එහෙම නැත්නම් science become mystics. මේක mystics බාටපත් වෙනවා. ඒ නිසා විද්‍යාව ගිහිල්ලා ගිහිල්ලා මෙතෙන් ආවට පස්සේ ඒගොල්ලන්ට එතෙන් යනකම් මනස බාරගත්තේ නැහැ. දැන් විද්‍යාවට සිද්ධ වෙනවා මනසක් තියෙනවා කියලා තේරුම් ගන්න. බැලීම විනිශ්චය වෙන්නේ බලන්නගේ මනස යටියට. මනස දියුණු නම් මේ ආකාර දෙකක් තියෙන බව පේනවා. කැදලි ගැහිච්ච, බත් වෙච්ච, කොටතත්. කැඳ වෙච්ච නම් කරන්න බැරි කොටස දෙක මේකයි. දෙකම එකින් එකට මාරුවීමක් විතරයි තියෙන්නේ කියලා ඒ පුද්ගලයාට එතකොට උබේ ජීවියෙක් වගේ ඕන වතුර ඉන්න පුළුවන් ඕන කොට ඉන්න පුළුවන්. අර මේක දැකලා නැති කෙනාට යාට කවදාකවත් වතුර ඉන්න කාට ගොඩ ඉන්නත් බෑ. ගොඩ ඉන්න කාට වතුර ඉන්නත් බෑ. ඉතින් දේශසීම හදනවා. ඉතින් ලේසි නෑ මේ කාටවත් පේන්නේ නැති කන්නේ කවුරක්වත් එහෙම එකම අරමුණක් දිහා දිකට බලන්නේ අපිට කාමයේ නිසා අපිට කාර්මවලට ඉන්න දෙන්නේ රූප සරණ වර්ණ සටහන් වෙනස් කර කර පනිනෝ සද්ධාහමෙන් පනිනෝ එකක් අල්ලන්න අල්ලලා විපරිණාමය බලන්න ඒකට කියනවා පරිණාමේ විපරිණාමේ රූපාන්තරණේ හුත්වා අභවතා අනඤ්‍යතා අනිච්චතා ආදි වශයෙන් නම් ගොඩක් තියෙනවා. ඒක පේන්නේ නැති අපි අරමුණෙන් අරමුණට පයින් නිසා. ඒකෝට අපිට පේන්නේ නිත්‍ය දෙයක්. එකක් අල්ලන්න බලන්න ඒ පවුපින් නැහැ ඒකට. එකක් අල්ලන්න බලන්න බුදුජානනාංශයේ වැඩේ අඩු කරන්න කියනවා පුළුවන් නම් උදාසීන අරුණක් අල්ලන්න බලන්න. එතකොට අපිට ගැහෙනවා අඩුයි අල්ලන ගැහෙනවා අඩුයි. එහෙම නැත්නම් මං කියනවා සත්තු මරන්න එක දිගටම අඟුලිමාල වගේ 1000 පන්නලා. ඒත් බුදු ආමතු ළඟට ඇවිල්ලා බණ කියලා දෙනවා. එකම කරන්න ඕන හැබැයි. 999 පෙන්නට පස්සේ මයි ළඟට එන්නේ නැහැ බුදු ආමතුට. අඟුලිමාලට ඇවිල්ලා කියන බණ කියලා මොකද ඌ ලීසි නෑ සත්තු 900 මරනවා කියන එක. දවගුණ වෙලේ යට ගණන් කරනවා වගේ. අරහං අරහං අරහං අරහං කියලා වගේ. එකම දෙයක් කරන්න මොකක් හරි බලන්න. විනාශ දේ කරනකොට අපි වෙ ස්ථිර වෙනවා. එකම දේ කරනකොට මම වෙනස් වෙනවා. අපි එකම දේ දිහා බලනකොට මගේ වෙනස් වීම පේනවා. වෙනස් වෙන දේවල් බලනකොට මම ස්ථිර වෙනවා. එසි මේ සාපේක්ෂතාවය වෙන්නේ නැහැ. ඒ නිසා මේ යෝගාවචර ඉදිරිපත් කරපු තොරතුරු ටික හරි වටිනවා. ඉතින්ටි සැකේන එක සාධාරණයි. ඒ සැකේදී අපි ඉදිරිපත් කරලා මොකද මූල ධර්ම මොකද්ද තියෙන්නේ? මේක වැරදිල්ලද පෙරදිල්ලද කියලා අපි සාකච්ඡා කරාට පස්සේ පුංචි අදහසක් මේ යෝගාවචරයට එනවනම් අනිත් දවසේ මේ දෙකක් වෙන්වෙන් වශයෙන් තියෙන දේ බලනකොට මර්ජ් වෙන එකම දේ බවට පත් වෙන බවට ලෑස්තිලා ගියොත් එයාට මේ බය වෙනුවට ඇති වෙන විශ්වාසය බුදුන් කෙරේ විශ්වාසය බවට පත් වෙනවා ධර්මයේ කෙරේ විශ්වාසය බවට පත් වෙනවා තමන් සංඝයා බව දෙන්න මේ සීලයක් රැකගෙන නැත්නම් මම ස්ථාවර තැනක ඉඳගෙන සතියෙන් හිටියොත් භාවනා කරන බුදුරජාණන් වහන්සේ කියනවා අවුරුදු 7ක් ඕනේ නෑ. 6ක් ඕනෙත් නෑ. පහක් ඕනෙත් නෑ හතරක් ඕනෙත් නෑ තුනක් ඕනෙත් නෑ දෙකක් ඕනෙත් නෑ එකක් ඕනෙත් නෑ මාස හයක් ඕනෙත් නෑ මාසයක් ඕනෙත් නෑ මාස භාගයක් ඕනෙත් නෑ දවස් 7යි මම කියන්නේ මේ හත්ලා කතා කරනවා කියලා මම එහෙම මේ නම්බුනාම දෙන්න හදනවා නෙමෙයි මේක තේරුම් ගන්න. ඒකල බෝධිදාය සූත්‍රය කියනවා උදේ පණවිඩේ හම්බුණා නම් හැන්දෑව වෙනකොට වැඩි කරයි same day service. same day service. හැබැයි මේක ගන්න කැමති නැත්නම් මේක එනකොට බය වෙනවනම් මේ කෙනෙකුට පැනඩෝල් බොනවා. ඉතින් නැත්තම් ගිහිල්ලා මේ තුවක් හරිට කියලා මේ තම හම්බනවා. එහෙම නැත්නම් කාට හරි කියලා මසාජ් කරව ගන්නවා. ඉතින් ඕවනේ ඉතින් මේ ලෝකේ තියෙන්නේ. කිසිම කෙනෙකුට කොන්දක් නැහැනේ. මේක දිහා බලන්න. අනිත්‍යතාවය එනකොට අනිත්‍යතාවය දකින්න. මේ අනිත්‍යතාවය මම කරන එක නෙමෙයි තියෙන්නේ. ඉතින් ඒක තැනකට පෑම්. මේක දිහා බලන් හිටපන්. අනිත්‍ය. ඕකට ඔය චරම නටන දෙයක් නෑ. අපි ලොකු සංසිඳනකොට කියන්නේ ධාතුන්. ධාතුන් මේ තරම් උදේ ඉඳලා හැන්ද වෙනකන් ඉසුබුලන්ට චිත්තක්ෂණයක් නොතබා විනාශ වෙද්දී අපි ඒකේ ලෝකයක් හදාන ජීවත් වෙනවනේ. ඉසුබුලන්ට තරම් මොහොතක් ඉඳ නොතබා මේ ධාතුන් වෙනස් වෙද්දී අපි ඒකෙන් මගේ මානසික ලෝකයක් හදාන, මගේ අනාගතයක් හදාන, අතීතයක් හදාන, නෑ පිරිසක් හදාන, වස්තු භෝග හදාන. ඒකෙන් මමයා උසස් කියාගෙන මේ මට නටන නාටකම දිහා බලනකොට අපිට hina කාලා ජීවත් වෙන්න පුළුවන්, බත් කන්න ඕනේ නෑ. hina කාලා ජීවත් වෙන්න පුළුවන් මේ මිනිසු කරන වැඩ. ඉතින් ඒ තරම් කල් තිබුණත්, ඒ තරම් අපි අවුරුදු කෝටි ගාණක් මේ වැරදි අදහස ගියත් මේ සති ධාරාව වැඩිච්ච ගමන් මුළු සංසාරේ පුරාට ගినాපු මෝහ පටල කඩලා. උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කලණියේ කියලා තියෙනවා මේකට කියන්නේ උපන්දා සිට කළපු නැත පව් නැත සතිය පිහිටියති පිහිටිය හොත් ඒචනේ ඔක්කොම පව් හොදන්න පුළුවන්. ඉතින් දැන් ඇමරිකාව කරන්න හදනේ පව් කෙරුවට කමන්නේ නැහැ. අපිට සතිය හම්බෙලා දෙනකොට ඕන තරම් පව කරවල සතිය හොදන්න පුළුවන් කියලා දැන් ඇඩ්වර්ටයිස් කරනවා. ඒක නෙවෙයි මේකෙන් කියන්නේ සතිය තරම් බලවත් මොනම කෙලෙසයක්වත් නැහැ. කොච්චර දුරද ගියත් ඒක චිත්තක්ෂණයක සතිය වේදව ගමන් බලංකාරයේ සුමානික වැඩ පොළු කාර්යයට වරුවයි. දැන් නෙලන එකයි තියෙන්නේ හට මට වනවනකොට කොච්චර බලන් හදුවා අපිට මොකෝ. අදලා කොට ගහලා තියනවා කියන්නේ අලකොල්ල ලන්ද තියෙනවා කියන කඩුවක් යන වනෝපමට යට මට ඉවරයි. ඒ නිසා සත්‍යවත් පුද්ගලයා මොකාටවත් බය වෙන්න ඕනේ නැහැ. එයාට බයක් එන්නේ නැහැ. මොකද බයක් එන්නේ නැත්තේ එයා ඒ තරම්ම බය නැමැති කෙලෙසය අලකොල්ල ලන්ද අලකොල්ල තියෙනවා. කැපුවේ නැතුණත් එයා දන්න කඩුවා තියෙනවා. බලන් ගොඩ ගහලා තියෙනවා. මෙයා දන්න පොල්ලම ගැතේ තියෙනවා. ඒලා කඩන්න ඕනේ නැහැ. කැඩුවොත් ඒ කියන්නේ වලන් ඕනට වැඩිය පොල්ලට ලොකු වලන් කියලා જાතියක් තියෙනවා. පොල්ලට ලොකු වලන් නැහැ කොහොයක් අය. පොල්ල ගත්තා නෑ ඒකයි. ඒ නිසා ඕන කෙලෙසයක් වෙන්න ආරින්න. එමහට හිතවිලි එන්න ආරින්න, වේදනාව එන්න ආරින්න, සද්ද එන්න ආරින්න, ආනපන කැඩෙන්න ආරින්න ඕන දෙයක් වෙන්න ආරින්න. බලන්න සත්‍ය පිටවන්න බැරි තරම් කෙලෙසයක් තියෙනවා කියලා. ඕනම වෙලාවක සත්‍ය පිටව ගන්න බැරි කෙලෙසක් තියෙනවා කියලා නෑ. ඒක තමයි අපේ මානව අයිතිවාරිකම. ඒක තමයි අපිට හම්බෙලා තියෙන human right එක. අපි මොකටද ඉල්ලන්නේ? මොනවද අපි ඉල්ලලා අඬන්නේ? අපි කොයි වෙලාවෙද මේ මානව අයිතිවාසිකමට සමාදන් වෙන්නේ? අපි කොච්චර දෝ වෙච්ච වැරදි ගැන, වෙන්න තියෙන වැරදි ගැන, මගේ අයගේ වැරදි ගැන, හතුරන්ගේ ಗುಣ ගැන කල්පනා කරකට වෙන්නේ. අපිට මේ හම්බෙලා තියෙන මේ සතියේ ඒකේ තියෙන omnipotent omnipresent මේ සතිය අතර ගත්තට වගේ හැමදම තියෙනවා හැම තැනම තියෙනවා පුළුවන් නම් කියන්නේ ඕනේ හතුරුකට ඇවිල්ලා මම මම සතිය ඇති කරගන්න පුළුවන් තත්ත්වෙ මගෙන් අයින් කරන්න කියලා. කරන්න බෑ. ඒ නිසා එවැනි තත්ත්වයක් ඇතුව මිනිස්සේ පහත් කළ සලකන්න එපා. කවදාවත් ඕ මිනිමරුවෙක් වෙන්න පුළුවන්. අට උඩ සතිය පිටවන්න පුළුවන් නැත්නම් අඟුලි මාල්ලාට ලෝකේ තැනක් නැහැ නිසා මේ ප්‍රශ්න මම වෙලා ගත්ත වැඩි. කෙසේ නමුත් මට කියන්න තියෙන්නේ මේ தත්ත්වය ඇති වෙලා තියෙන බව හරි කියන එක తాවකාලිකව පිළිඅරගෙන අනිත් දවසේ මේකට ලෑස්තිලා යන්න ලෑස්තිලා ගියාම ඔය අනතුරුදායක தත්ත්වෙ නිකන් සෙල්ලක්කාරකමක් විතරක් වෙනවා එතකොට යා ඊගාව තැනට යනවා තමනුත් මර්ජ් වෙන්න පටන් ගන්නවා මේ එනර්ජි එකට මර්ජ් වුණාට පස්සේ තේරෙනවා no maintenance කෝට පයිලට්ින් දැම්මා වගේ යන්න අරින්න එකයි තියෙන හැබැයි යන්න අරින්නේ මම යනවා යන්න අරින්නේ මාන්නේ යන්න අරින්නේ තෘෂ්ණාව ඒකට කැමති නැත්තම් ඉතින් ආපහු අපිට මම ඇති කරන්නේ. එතකොට අයියෙන් හුස්ම ගන්න වෙනවා. අයියෙන් පුම් බණ්ඩ හොලන්න වෙනවා. එහෙම නැත්නම් මොනවා හරි අරමුණක් තාන්න වෙනවා. ඉතින් මේ මොකද්ද මේ අර කැඩිච්ච මේ මම ආයනය නැවත පිළියම් කිරීම තමයි සයිකෝതെරපි කියන්නේ. මේ කැඩලා දිය වෙලා යන මම ආයනය ආය කොට ගහලා උගේ අතර දෙනවා කවුන්සලින් වලින් පස්සේ. ත්‍රී ඇසෝසියේෂන් පස්සේ ආයෙ කියනවා ඔයා මේක අරන් ගිහලා ආයෙත් සෙල්ලම් කරලා එන්න කැඩුනොත් එන්නකෝ මම හදලා දෙන්නම් කියලා. ඉතින් psychology psychotherapy without the self හිතන්නේ. ආත්මයක් නැහැ කියන මනුස්සයා කවුන්සලින් කරනකොට මොකද්ද උගන්වන්නේ? මේක ඔක්කොමලා අල්ල බදාගත්ත ලෝකේ. ඒ නිසා මේ කැඩෙන මිනිස්සු පිස්සෝ කියලා අපිට සැලකුවාට මේ ලෝකේ පිස්සන්ගේ ලෝකයක්. ඉතින් ඔබ කියන්න එපා, කිඳිරි ගන්න එපා, අම්ම නිකන් හිටපන්. ඕක තමයි වෙන්න ඕනේ. ජීවත් වෙද්දිම මේක දිය වෙලා යන්න ඕනේ. ඉතින් ඒකට සයිකියාට්‍රිස්ලා කැමති නැහැ. මොකද ඒගොල්ලන්ට එතකොට මේ ජොබ් එකක් කරගන්න බෑ. ඒගොල්ලෝ කියන්නේ ඔහොම වෙනවනම් ඇවිල්ලා කියන්නේ සෙල්ලමක් නෙවෙයි. ඕ අනම්මනම් කරන්න එපා. ඒ වගේ භාවනා කරන්න හොඳ නැහැ. මේ අපි ළඟ බඩු දිනවා. නිකන් අමාරු වැටෙන්න එපයි කියලා පින බුම්බනවා. ඉතින් ඒ නිසා මේ වෙස්ටර්න් කෙනෙක් තමයි ඔය ප්‍රොෆෙසර් වට අඳුරලා දුන්නේ මාකෙප් ස්ටයින්. එයා ලියලා තියෙනවා මයින්ඩ්ෆුල්නස් කරාට පස්සේ සයිකෝതെරපි කියන්නේ මොකද්ද? Psychotherapy without the self. ආයෙ නැවත self reinstall කරන්න යන්න එපා මේක හැදෙන හැටි. ඒ කැඩුණට මොකුත් වෙන්නේ නැහැ. ඔහොම කැඩෙන්නේ. ලක්ෂ වාරයක් කැඩෙන්නේ නැහැ. ඒක පේනවා. ඒ දෙකම තියෙනවා. raw material තියෙනවා. හදපු බාණ්ඩ තියෙනවා. මැටි පිටපුදුහමර පේනවා. ඕනනම් කාලයක් හදන්න පුළුවන්. නැත්නම් මැටිම තියන්නත් පුළුවන්. අපි යන ඊගා ප්‍රශ්නයට. අවසරයි ස්වාමීන් වහන්ස ඊයේ දිනේදී ඔබ වහන්සේගේ අනුශාසනා පරිදි තව චිත්තක්ෂණයක් හෝ වේදනාව මැඩපත්වාගෙන සිටනවායයි අදිස්ථාන කරගත්තෙමි. ඇත්තෙන්ම මගේ ඉරියව් වෙනස් වීමේ කාලය එනම් වේදනාව එන විට ඉරියව් මාරු කරන කාලය දිගු වී ඇත. එයින් පෙනෙන්නේ මාහට දිගු වේලාවක් අදිස්ථාන කළොත් සිටිය හැකි බවයි. නමුත් බොහෝ අවස්ථාවල ආයාසයෙන් අල්ලාගෙන සිටිමි. කෙසේ වෙතත් ආනාපානය වාර 10 15 බලන විට සිත වෙනතක හෝ සිතවිලි නැතිවන ස්වභාවයට වරහන් ඇතුළු දෙකින් එකකටපත් වේ. එලෙස ශූන්‍ය වුවත්, කම්මැලි වුවත්, නිද්‍රාචීලී වූ ස්වභාවයේ තවම මාහට සැකහැර අවබෝධයක් නොමැත. මෙය නිନ୍ଦ යාමක්ද නැතිනම් කිසියම් වූ තත්වයක ආරම්භයක්ද යන්න නොපැහැදිලිය. පරීක්ෂණයක් ලෙස අද උදේවරුේ පෑ භාගයක් පමණ වැඩියෙන් නිදාගත්තෙමි. වරහන් ඇතුලේ ඒ අන් කිසිවක් නිසා නොව භාවනාවේදී නිදිමත නොයීමටයි. නමුත් භාවනාවේදී සත්‍ය ලෙසම නිින්ද යාමක් නොවේයි සිදුවන්නේ කියා ඉගියකින් මෙන් මාහට වැටේ. මන්ද කවරකු හෝ ඇඟට අත තැබූ මොහොතකින් මගේ එම ස්වභාවය කැඩී ප්‍රකෘති වේ. ඇත්ත වශයෙන්ම මා නිදි නම් ක්ෂණයකින් මාව අවදි කළ නොහැකි බව මා දනිමි. එසේනම් මෙම නිද්‍රාශීලී වූ හෝ හිස් බවක් දැනෙන හෝ කිසිවක් නොදැනෙන ස්වභාවය කුමක්ද? මේ මගේ මනෝ සංතානය තුල ඇති කරගත්තක්ද? භාවනාවේ ප්‍රතිඵලයක් ලෙස ඇති වූවක්ද යන්න සැකහැර දැන ගැනීමට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ප්‍රශ්නයේ දීර්ඝව ඉදිරිපත් කළේ මා තුළ පවතින தત્ත්වයේ සැකවින් විස්තර කිරීම උදෙසා ආයතරුවන් සරණයි. ඔව් මේකේදී උත්තරේ මග තියෙනවා. ඒ අර හාල් ටික වතුර ටික කැඳ වේගන යනකොට ඒක හැඳි ගෑවිලා යන වෙලාව පිළිබඳ තාම විස්තර මදි කියලා ලියලා තියෙනවා මුලින්. තව සැරයක් බලන්න. තව සැරයක් බලන්න ඒකට කම්මැලිකම එනවා, නීරසකම එනවා, එපාකම එනවා, නිදිමත එනවා, নানা ආකාර নানা රුදු වේසමවා මග අවරන්නේ තණ්හාර ගමනේ තණ්හා ආසා ක්ලේශ මාර සේනා කියලා සින්දුව කියන්නේ. කියලා වැඩි අතරින් එපා. කියනකොට පේනවා මේක දැන් ඔන්න හාල් තිබුණ එක දැන් හැදි ගෑවිලා. වරින් වර මුට්ටිය අරලා බලන්න. ඒකට තමයි තේරෙන පටන් අර ගන්නවා මේක එක දැන් ඇවිල්ලා තියෙන தත්ත්වය මනෝ මනෝමය தත්ත්වයක්. මනෝ පුබ්බංගමයි මනෝසෙට්ටයි මනෝමයයි. ඉස්සෙල්ලා තිබුණ தත්ත්වය සම්මත සත්‍යයයි. දැන් මෙතෙන් ආපු එකේදී ඉන්ද්‍රජාල කෙරුවා නම් කවුරු හරි ආයෙසරයක් කරන්න යන්න ඕන. උදැසෙන් තියෙන මේකට එක උත්තරයයි. අනුපස්සන. අනු අනුපස්සන. ඒක මනෝ බලන්න. බලන්න බලන්න බලන්න අපිට නොදෙනී අපි ළඟ තියෙන සැකය වෙනුවට ඕනම දෙයක් ඕනම දෙයක් වඩ පත් වෙන්න හැකි බවට අනිත්‍යතාවය යම් අනිත්‍ය ලක්ෂණයක් කරහා අපි බාර ගන්නවා තිත්ත බෙහෙතක් බොන්නවා වගේ අකකැත්තේ ඊට පස්සේ ඒක තාවුරු කිරීමන කරන භවනාට කියනවා අනිච්චානුපස්සනා භාවනා. අනිත්‍ය අනුබලන භාවනාව. එතකොට යටි ටික කාලයක් කරනකොට අනිච්චානුපස්සනා ඥානය කියලා එකක් පහළ වෙනවා. බලපු වාර ගන්නට සාපේක්ෂව. ඒක නිසා අනිත්‍යතාවය කාටවත් අයිති ගන්න නෙමෙයි. ඒක එක එක විදිහට පේනවා. අපි ඒකට මූණට කියලා ගහනවා. අපි ඒකට උණුතුරක් කරනවා. තෝතෝ අරපල කියලා එළවනවා. භාවනා කරනවා කියලා කියන්නේ එහෙම කරන්නේ නැතුව එන්න ආරිනවා. පුළුවන් තරම්. ඒත් අපේ හිත කරප්පන් වෙනවා. උණ ගැනෙනවා. මමනේ ලකුණු පහල කරනවා. අසහත්මතාවලා පහල කරනවා. ඒ අපි මෙතෙක් කල් කරගෙන ආපු ටික ඉතින් ඒ හැටි. නැවත නැවත කරනකොට ඒ විචිකිච්ඡා වෙනුවට විශ්වාසය. ඒ විශ්වාසය තහවුනම සෝවන් කියනවා. එයාට විචිකිච්ඡාව නැති වෙනවා. දැන් තියෙන විචිකිච්ඡාව. හැබැයි විචිකිච්ඡාවට අවශ්‍ය කරන විද්‍යාගාරය පිළක තියෙනවා. උපකරණ ටික තීරම තියෙනවා. අපිට තියෙන ආයසරයක් කරන්න. මනුෂ්‍යකම කියන්නේ බුද්ධෝත්පාද කාලයක් කියන්නේ ජන සම්පත්තිය කියන්නේ ධර්ම ශ්‍රවණය කියන්නේ සත්පුරුෂ ශාස්ත්‍රය කියන්නේ පැවිද්ද කියන සෙල්ලම් බඩු නෙවෙයිනේ. ඔක්කොම ටික තියෙනවනේ දැන්. ආයසරයක් ගන්න. ඉතින් ওই මට්ටමේදී ආයෙන් සැරයක් නොකර ඉන්නම බෑ. තද ඇබ්බැහියක් ඕක. උතින්ද ගිය මිනිස්සේ ආය මේ මේ කලවන්න බෑ. ඉතින් බුදුරජාණන්ච කරන්නේ ඉතින් ගිහිල්ලා යාගේ වාතාවරණය කඩා ගන්න තියෙන විදිහට එයාට ඒක කරන්න හරිනවා. ඒ නිසා ඒ අපේ ලොකු සාහසීන කාලේ කියන්නේ තමන්න මේ මට්ටමට ආවනම් කෑම ක්‍රමේ, නිින්ද ක්‍රමේ, ආහාර ක්‍රමේ වෙනස් කරන්න එපා. වෙනස් කරපු ගමන් හිතනම විචල්්‍ය සාධක නිසාද මේක වෙන්නේ කියලා. ඒ විචල්්‍ය සාධක එහෙ පිහිර කරනවා. ඒකයි මේ රෙසිඩෙන්ෂල් රිට්‍රීට් කියන්නේ. ඒ විදිහටම කරනවා. ඒ විදිහට නිදා ගන්න. එකම පිටිස. එක විදිහටම කාලසටහන කරනවා. කරන ගමන් මේකට වෙනස් වෙන්න දෙන්න ඕනේ. මේවා තහවුරුුනේ නැත්තම් අපේ නිගමනය මේ විචල්්‍ය සාධකත් එක්ක පටලවෙනවා. දැන් ගෙදර දොර ඉන්නයි කියලා කිව්වහම ඒ කතා කරන දෙයක් නෑ. අපිට එහෙම ගන්න බෑ. ඒ ස්ටේජ් එක හැදෙන්නේ නෑ. ඒ නිසා ඒ දවසට ලෙඩ වුණොත් ඒ දවසක මානසික අසහනයක් ගතේ සෝරි තමයි ඒක කාටවත් කරන්න දෙයක් නැහැ. තම උපතේ මේ ශරීර දේවාලයකට වගේ කෝවිලකට වගේ බුදුන්ඩ වගේ සහතන් වහන්සේ නමකට වගේ සලකන්න ඕනේ. no nonsense. මේකට කිසිසේත් උඹට දෙකින් කියන්න එපා. ඔබ මේක උපයා ගන්න අපි කොච්චර මහන්සිද කියාක් මේ. දැන් හම්බ වෙලා දැන් ක්ෂණ සම්පත්තිය හම්බ ඒ දිරපත්තිය. ඒ වෙලාවේදී මේක කෝවිල නිකන් මේ යාගෙට සූදානම් කරන වෙලාව වගේ කහවතුර දාලා තුන් ගහලා ඔක්කොම ලැහැත් කරලා තියෙනවනේ යන්නරින්. කරනකොට කරනකොට මේ සැක හැරෙන හැටි ලුණු ගෙඩියක පොත්ත ගලව ගලව යන්න වගේ යන හැටි දකින්නකොට පේනවා manussකම කියන්නේ ඕන ඔකට. උන් අපිට කරන ඕනම දෙයක් manussකමේ தත්වෙට නැහැ. තරම් වෙන්නේ අනිත්ව සීරම එක්ක තන්නවට එක්ක මාන්නට එක්ක දික්කියට. මෙතෙක් අපි කරලා තියෙන හැම දෙයක්ම ওই තණ්හා මාන දිට්ඨි කියන තුරට පහඳිනවා. දැන් මෙතන ඒක වැඩ කරන හැටි දකිනවා. දැක්ක විඤ්ඤා වෙනස් වෙච්චා වෙන වෙන කියන දෙයක් නැහැ. ලෝකෙ වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා මේක නැවත නැවත වෙන්න දෙන්න වෙන්න දෙනකොට පැය භාගයක් නිදාගත්තට අපි දනුවක් කරන්න ගන්නෑ මම හිතන්නේ මේ පියසත් පියත් මේ පියාමත දන්නවද දන්නේ අනිත් දවසේ මම පැය භාගයක් දෙන්න හැබැයි ගන්න එපා කියලා මං කියනවා. ඉතින් එතකොට හිතනවා මේ නිින්ද ප්‍රශ්නයක් කියලා. විචල්්‍ය සාධක වෙනස් කරන්න බෑ. ඒකම දෙවෙන්න වෙන. වෙනකොට වෙනකොට ඒ වෙන දේ හිතෙනවා මේ භූමිය බුදුහාමර කියන පුණ්‍ය භූමියක්. මොකද අපිට හැම තැනදීම මේ පුඩිය අහුවෙන්නේ නැහැ. පුඩිය කියන එක මම දැක දෙමළ වචනයක්. මේ අපි කිව්වොත් ලේත් මැෂින් එකට කෑල්ලක් සෙන්ඩ් කරලා අල්ලගත්තට පස්සේ ඊට පස්සේ ඒකේ මේ කපනවනේ ඒක පොට හරි කපනකොට මේක හෙල්ලෙන්න තරකයි. එහෙමම කරකෙන. ඒක තමයි ගාන්න කැපෙන්නේ. නැත්නම් එම්බ්‍රොයිඩර් කරන කෙනා එම්බ්‍රොයිඩර් එක හැදෙනකොට රෙද්ද හොඳට හිර කරලා අතරමැග නතර කරත් එහෙම තියලා ගිහිල්ලා ආයෙත් ඇවිල්ලා වැඩ පටන් ගන්න පුළුවන් වෙන එක රෙද්ද අහිවිලා තියෙන දනේ. ඇද වුණොත් අර එම්බ්‍රොයිඩර් ලස්සන එන්නේ නැහනේ. ඒ වගේ මේ පුඩියක් තියෙනවා. මේක තමයි ක්ෂණ සම්පත්තිය කියන්නේ. ඒක හම්බුනාට පස්සේ ඒක වෙනස් කරන්න යන්න බෑ. වැඩේ නතර කරත් ඒකෙම එහෙම තියෙන්නේ. අනිත් ස්ටයිල්ලෙම කරන්න. කරනකොට තේරෙන පටන් ගන්නවා ඒ පිම් බිම එදි තේරෙනවා. මොනවත් තේරෙන්නේ අපේ තියෙන තකතිරුකම. අපිට පිටි නොයවසනාසුළු ගතිය. අපිට මේ හදිසි විනිශ්චය කරන්න තියෙන තක්ක මොක්කෝ. හදිසි මට නංවනක් දෙන්න තියෙන තක්ක මොක්කෝ නිසා අර නිත්‍ය සංඥාවට ගෙත එන්න වෙලාවක් නැහැ. සම වෙන්නේ අනිත්‍ය සංඥාවට. අපි හැමදේම නිත්‍ය සංඥා දාන්න හදනවා. මේක ඒකද මේකද ඉතින් ඒකකොට අර අනාකූල ප්‍රවාහය අනාකූලව යන්න දෙන්නේ ආකූල කරනවා. ඒ නිසා මේ පිම්බිම මේ බිම පිම්බිම කරන ඕනේ නම් මේක තමයි ළඟ තියෙන කෙලෙස් ඒර මේකට දාන්න. කෙලෙස් වැඩියෙන් බිමට දාපු බිම පිම්බිමක්. එතකොට මේ පින් තියෙන තැන බිම්බිමක් කියලා නෑ ඉන්දියාවේ ඔය මේ හතර ස්ථාන ගියාට පස්සේ මොකක් කරන්නේ කක්ක තියෙනවා ඇති වෙන්නේ. ඒක දැන් ටිකක් අඩුයි. ඉස්සර හුඟක් පිඹීමක් ඒක. යන්න යන දන කක්කා. මුළු ඉන්දියාවම වැසිකිරියක්. මේ තමන් ඉන්න තැන තමන්ගේ කෙලස් ටික බිම දැම්මම මේක සාරාණීය භූමියක් වඩපත් වෙනවා. බුදුරජාණන්සේ සඳහන් කරනවා ඒ තමන්ගේ සැකහැර දැනගන්න බිම ජීවිතේට වටින තැනක් වඩපත් වෙනවා. මොකද හැම වෙලාවෙම පොඩි අහුවෙන්නේ අපට. හිත හම්බ වෙච්ච වෙලාවේ කාලසටහන වෙනස් කරන්න එපා, ආහාර ක්‍රම වෙනස් කරන්න එපා, නිින්ද වෙනස් කරන්න එපා, ඇසුරු කරන අය වෙනස් කරන්න එපා. මේ ඇසුරු කරන අය ඔළුවට දාන දේවල් ගන්න එපා. ගත්තොත් ආයෙ සරයක් ඒවට උත්තර දෙන්න ගියාම මොකද එක එක්කත් අපිට අනුකම්පා වෙන්න වෙයි කරන්නේ වෙයි. ඌ කරන්න දෙන උගේ Java බේර ගන්න. මේ සවුලපත් වෙච්චාම් පොඩ්ඩයි. ඊට මම දැන් සුරුපපත්තු කරගන්න කියනවා. එහෙම යාළුවෝ ඉන්නේ අපිට. හදිසියකදී අපිට ඇතිවෙච්ච කලබලය හරහා මේ රවුලපත් වෙච්චලා සුළුටපත්තු කරන්නේ කට්ටිය ඉන්නේ කට්ටිය තමයි වෙන ඇදයෝ කියන්නේ. මෙතනදී නෑ. ඒ නිසා මේ අවසාන අහන කොටසට උත්තරේ පොදු උත්තරේ මේක නැවත කිරීමට බාධාවක් තියෙනවා නම් කියන්නේ මම දන්න විදිහට බාධාවක් නැහැ. එහෙමනම් අපිට තියෙන්නේ නැවත නැවත මේක කිරීමේකට අනුපස්සනා කරනවා කියලා බුදුරජාණන්සේ සඳහන් කර තියෙන්නේ. මේ අනුපස්සනා වචනේ සහ විපස්සනා අතර බොහෝම නැද සම්බන්ධකමක් තියෙනවා. දෙන්න නිකන් නියුණු වගේ. එකක්ම නැවත නැවත කරබැලීමේ ආසාව සහ විපස්සනා කරනවා කියන්නේ එකමයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස මේ මගේ පළමුවන නිවාසික වැඩසටහනයි. නිවසේදීද නිවසේදීද මම භාවනා කරමි. ආනාපානසති භාවනාව වඩන විට හිත වරින් වර එහෙමේ දිව්වත් නැවත નિરાයාසයෙන් ආනාපානෙට එයි. ටික වේලාවකින් හුස්ම රැල්ල තුල මනාව හිත පිහිටයි. ඒ දෙස නාසිකාග්‍රයට හිත යොමා බලා සිටන විට හුස්ම රැල්ල ක්‍රමයෙන් තුනී වී ඊතාසොයි සියුම් වී කිසිවක් නොදෙනී යයි. කන් දෙකත් ඇහෙන්නේ නැතුව ගියායයි මට පසුව සිතේ. මෙය කීපවරක් සිදුවිය සිදුවේ කුමක්දයි මම නොදනිමි. නැවත නැවතත් භාවනා කරන විට පෙරමෙන් හුස්ම රැල්ල ක්‍රමෙන් තුනී වී සියුම් වී සිතුවිල්ලවත් හඳුනාගත නොහැකි හිස් ස්වභාවයකට හිතපත් වේ. නැවතත් අරමුණ එන විට ඒපත් වූ හිස් ස්වභාවය ඊතා නිස්කලංක බව දැනී නැවත නැවතත් සිතුවිලි වත් කරමින් ඒ තැනට හිත ගනිමි. මෙහි රැඳී සිටිය හැක්කේ ඊතා කෙටි කාලයකි. සිතුවිලි එක දෙක එයි. භාවනාවෙන් නැගිටද ටික වේලාවකට හිතුවිලි එන වේගය අඩු වී ඇත. සක්මන් භාවනාව කළ පසු හුස්ම රැල්ලේ සියුම් ස්වභාවය කෙලින්ම අත්විඳිය හැක. නිදා ගන්න ගියත් සිත ආනාපානයට අරගෙන මේ හිස් ස්වභාවයට ගන්නට හැකිය. මින් පෙර භාවනා කරන අවස්ථා දෙකකදී පමණ සම්පූර්ණයෙන් කිසිවක් නොදැනෙන නිින්දට ගිය අවස්ථාව අත්දැකද අත්දැක්කද දැන් භාවනා කරන හැම විටදීම එක්තරා නිසල තැනක සිත නතර වී ඇති බව දැනේ. ගරු ස්වාමින් වහන්සේ මගේ භාවනාව ඉදිරියට සාර්ථක කරගෙන යාමට අවශ්‍ය උපදෙස් ලබා දුන් මැනවි. මේකත් මම ස්තුතිවන්ත වෙනවා ඉදිරිපත් කරලා තියෙන තොරතුරු වටහා ගන්න පුළුවන් මට්ටමට ඉදිරිපත් කරලා තියෙනවා. බොහොම රසවත් නැත්නම් බොහොම ගැඹුර වාක්‍ය දෙක තුනක් මැතුල් වෙලා තිනවා. ඒ භාවනා කරන යනකොට හිත පිටි අනේකිනම් කෙලවරක් නෑ. නමුත් හිත විසින්ම නැවත ආනාපානට එන්න ගැතියක් තියෙනවා කියන්නේ. ඉතින් මේක තමයි අපි සංසාරේ උපයලා තියෙන හොඳම දේ. නරක නැති වෙන එක නෙවෙයි. නරක කාපු ගමන් යායුතු තැන දානවා. මේක අපි ക്ഷേම භූමිය කියනවා. ඒකට අපි නිර්මල තන කියනවා. ඒකට අපි පිවිතුරු තන කියනවා. ඉතින් මේක මෙතේ ගන්නව තිබුණා නෙවෙයි දැන් දානවා. ඒ නිසා පුළුවන් තරම් කියන්නේ එන්න තියෙන කෙලෙස් ඔක්කොටම එන්නේ කියලා. ඇයිල කියන්නේ පුළුවන් තරම් මම ඇදගෙන ඵලයක්. හරියට කියන උතුරු කටුව කියනවා මට ඕන තරම් පයින් ගහපන්. කොච්චර පයින් ගහුවත් මං හැරෙන්නේ උතුරට. උතුරු කටුව උතුරට යන එකට පයින් ගන්න බෑනේ කාටවත්. උතුරට හැරෙන්න තියෙන එකට ගහපුවම පිට කරේ හරි. හැරෙන එකට ගහන්න බෑ. පොල් ගෙඩියක් වතුරට දාන්න ලැබු පැත්ත උඩට එනවා. කොච්චර කරකවන්න බලන්න. කොච්චර කරුවත් කරකවනකම් එහෙම තමයි. ඉතින් එක දවසක් මිනිස්සෙක් ගිහිල්ලා කිව්වලු මේ මැස්සෙකුට බලවම් ඔබ මහා අමු මෝඩයා කොච්චර මේ පැසේ හැදුවත් මිනිස්සු කඩන කනවනේ. ඉතින් මොකට යෝග මේ මේ ඔච්චර තේදී උදේ පාන්දරම නැගිටලා එළියට ගිහිල්ලා මොනතරම් හොදන්නේ නැතුව මේ පෙනි හොයනවා. රෑ වෙනකන් වැඩ පිස්සුද බං කියලා. ඊම දැකලු කතාව නම් ඇත්ත. හැබැයි මට මේ පැටි හදන්න පුළුවන්කම හොරකම් කරන්න මනසෙ බෑ කිව්වා. මම අද මේ පෙනි හරකම් කරන්න පුළුවන් වුණාට මට මේ පෙනි හදන්න පුළුවන්කම හොරකම් කරන්න මනුස්සෙ ඉන්න බෑ. ඒ වගේ ඕන කෙලෙසකට යන්න කියන්නේ උතුරු කට්ට වගේ නැවත එනවනම් ආනාපානට ඒක වළක්වන්න මීට පස්සේ කාටවත් බෑ කියලා පළවෙනි වතාවට මම දැක්කේ ඥානපෝනිකාමතුරු power of mindfulness පොතේ කියලා තියෙනවා. මේ සතිය හඳුලා දුන්නට පස්සේ ඒක හිතකින් අයින් කරන්න බෑ. නිවන් දකින්නකම් අයින් කරන්න බෑ. පස්සේ හම්බුණා මේ වෙන සූත්‍රයක් සෝතානුද්ධත සූත්‍රය කියලා. ඒකෙදී සර්වචනංශය කියනවා යම් කෙනෙකුට මේ හම්බෙච්ච මේ මනුෂ්‍ය ජීවිතය තුළ මේ වගේ හම්බෙච්ච ජීවිතය තුළ සුතා ධතා ಪರಿචිතා මනසානුපෙක්ඛිතා තිත්‍යා සුප්පටි විද්ධා කියන විදිහට මේ සතිය කියන එක ඇහෙනවා ඊට පස්සේ හිතේ දරා ගන්න මේ අනිකුත් කුතල් වගේ නෙමෙයි මේක ටිකක් මේක මහා වන්දේ බඩුවක් හොඳ වටිනකමක් කියලා එයා හිතේ දරා ගන්නවා ඊට පස්සේ ಪರಿචිතා හොයලා බලනවා සද්ධාව එනවා යනවා වීරිය එනවා යනවා. සමාධිය අපි ආසයි ඒ ආවට යනවා ප්‍රඥාව දෙනවා. මේ සතිය one way පාරක් තියෙන්නේ. ආවොත් යන්නේ කාට හරි ඒකට අඳුල්ලා දුන්නොත් කුඩු ගුලක් ගැහුවා වගේ ඉතින් ඌට පස්සේ ආය ආත්මයක් නැහැ. අම්මත් නැහැ තාත්තත් නැහැ අල්ලල්ලා බොල්ලල්ලා ඒත් ආනපානේ තමයි. ඒක හරියට ඒ ශාන්ති ලියලා තිනවා ඔය ඒ වගේ ಪರಿචිතා මනසට අහු වුණොත් සුතාතත ಪರಿචිතා මනසානුපෙක්ඛිතා. ඒ හොඳට මේක හොයලා බැලුවොත් ඊට පස්සේ ditthiya suppati විද්ධා. ඒ විදිහට සත්‍ය යොදලා බැලුවොත් ඕනෙම අරමුණක පෞද්ගලික ලක්ෂණ සහ පොදු ලක්ෂණ කියලා දෙකක් තියෙනවා. සම්මුතිය සහ පරමාර්ථ කියලා දෙකක් තියෙනවා කියන එක අවබෝධ කරලා පස්සේ බුද්ධ ඥානති කියන මනස මැරෙන වෙලාවේ සිහිවි කල්ුණත් ඒ ඒ මට්ටමට ජීවත් වෙච්ච කෙනාගේ මරණ මොහොතේදී සිහිවි කල්ුණත් ඒකාන්තෙම සුගතියට යනවා. ටික කාලෙකදී පස්සේ ආ කල්පනා කරනලු මෙච්චර කාලකන්ණි මරණයක් වෙලා. මම සුගති ගාමනේ මොකද කියලා. ඒකවල සතුප්පාද කියන එක මතක් කරගෙන යාට තේරෙනලු මං එදා පුරුද්දක් තිබ්බා. කොහේ රත්යාස ගහුවා සති අරමුණට එන ගතියක්. නැවත සතිය පිරුණු ගතියක්. ඒ ගතිය මාව කද්දාක පල්ලහට යටින්නේ නැහැ ඊට පස්සේ. කරදර වෙන්නේ නැහැ කියන එකක් නැහැ. කරදර ආවට උච්චර පයින් යවත් උතුරු කට හැරෙන්නේ උතුරට. ඒ සතුප්පාද නිසා යා දිවි රෝග කියලා සතුට වෙනවලු. මෙච්චර මරගාතාස්සේ කාටවත් බෑ කියලාදී මම කොහොම හරි මට අම්මා කියලා දුන්නෙත් නැහැ තාත්තා කියලා දුන්නෙත් නැහැ ගුරුවරයෙකුත් නෙමෙයි බුදුමයි වෙන කාටවත් ඒක තේරෙන්නේ නැහැ මේක දාගත්ත නිසා මගේ කම්බිනේෂන් එකට මම සදා සරණක් තියෙනවා මට මම අතරන නැහැ මට නාත නාතකත්වයක් තියෙනවා අනාත නැහැ කියලා මේ සතියේ මේ කියන නිවන දක්වම හැර පිටියක් හම්බුණා වගේ කතා කරන එක නම් කෙලස් ගැන කතා කරන්නේ නැහැ මොන කෙලෙසි තිබ්බත් කොයි කෙලෙසි පුළුවන් මම දැන් මේ ඉඳගෙන ඉන්න බවට ඉන්න එක බලක් එතරම් සතිය බලවත් කියලා ඒ සෝතානුසත සූත්‍රයේ ඒ වගේම හරියට සූත්‍ර කීපයක්ම තියෙනවා මේ අවාසනාවන්ත විදිහට මැරිලා ඇත්ත පස්සේ දිව්‍ය ලෝකේ ඉපදිලා බුදුහමසෝ ඉන්න කාලෙම කල්පනා කරලා බලනවා මේ මිතරම්ම අංජබජල් මරණයක්. නෝ දිව්‍ය ලෝකේ ගියේ කොහොමද කියලා. බලනකොට මේ ඉන්න ටිකේ සද්ධා විරිය සමාධි ප්‍රඥා වෙනුවට සතිය ගැන පොඩ්ඩක් හිතලා තියෙනවා. සතිය ගැන පොඩ්ඩක් යට තීරලා තියෙනවා මේක ටිකක් මහා වංශේ භාණ්ඩයක් කියලා. ඒක තීරුනේ නැත්තම් මේ ඇවිල්ලා සද්ධාව ගැන හිතනවා. මේ භාවනා මධ්‍යස්ථානේ ඉඳද්දි ශ්‍රද්ධාව ගැන කනගාටු වෙනවා. නැත්නම් ශ්‍රද්ධාවෙන් කළ යුතු දේවල්ට හිත කාලේනාශ කරනවා. සිවිරිය ඉහළ පහළ යනකොට හඬනවා. සමාධිය නැති උනායි කියලා කනපින්දම් ගහනවා. අනේ භාවනා කරන තරමට ප්‍රඥාවක් නැහැ කියලා චරිචුරු ගන්න හැබැයි මනුස්සයා ඒ ඒව ඔක්කොම කනපින්නම් ගහනද සතිය වටහා නොගැනීම කුසුසුකමක් වෙනවා සතිය වටහා ගත්ත මනුස්සයා කවදාවත් ඊට පස්සේ නොදකින් කියන වචනේ පාවිච්චි කරන්නේ එයා කියන්නේ කොයි මගුල උඹට ඕනේ දෙයක් කරපන් ඔළුවට වසුරු හෙලියවත් මට ඒක දැනගන්න පුළුවන් ගැති නැති කරන්න බෑනේ මොන මොන එකට ඇත්තටම කියනවා නම් මම පැවිද්දෙක් වශයෙන් කියන්නේ සතිය පිටු මනසට කරදර තමයි ජීවිතේ సౌందර්යය කියන්නේ. ඒක තමයි ජීවිතේ ලස්සනම සින්දුව ඕන කෙනෙකුට කරදර කරන්න කියන්නේ. ඒක හරියට මේ පොළොව පලාගෙන උඩටින වතුර වතුර බුබුලකට කොච්චර දූවිලි දැම්මත් කොච්චර කාටුව දැම්මත් මොනවද මේක පලාගෙන ඒක එනවමනේ. පිහගෙන එනවනේ. බුදුන්නේ. ඔකනේ ධර්මයේ කියන්නේ ඉතින් අපි මේ කුණු කන්දල් ගැන කතා කර කර ඉන්නේ. අර මිනිහට මෙහෙම වෙලා තියෙනවා, හෙට මෙහෙම වෙන්න තියෙනවා, අරක මෙහෙම වෙලා තියෙනවා. ඒ ඔක්කොම කරන වෙලාවේ තමන් අර සතිය පාවා දෙනවා. ඒ සතිය පාවා දෙනවට සහ ගන්නවා. එතනම අපාගාමි අකුසල කර්ම කරගන්න. මොකටවත් නෙමෙයි. මේ ලද්දා මුදා නොමිලේ ලැබුණා වූ මේ සතිය පාවා දීලා මේ අහක තියෙන ගුණකන්දල් මේ මේ ජීවිතේට ආවට පස්සේ හම්බෙච්ච ටික සංසාරත් එක බල්ල නෙවෙයි తත්‍ර తත්‍ර අවිනන්දනී අහුවෙන අහුවෙන ගල්ලන බදාගෙන මැරෙන්න හදනවා ඒ විනෝඩ සතිය ගන්න එක සංසාර චිත්‍රය බලන්න අපි කරපු නැති විරච්ච නැති වැරද්දක් වෙච්ච නැති ලාභයක් හම්බෙලා තියෙනවා ඒ නිසා කන පින්දම් ගහන්න එපා කචුකුචු ගහන්න එපා. චරිචුරු ගන්න එපා. ගීමට කැතයි. බුදුහාමුදුරන්ට සාක්‍ය පුත්‍ර කියලා ආමන්ත්‍රණය කරන්න බෑ එතකොට. සාක්‍ය දීත කියලා ආමන්ත්‍රණය කරන මීයක කොයි වෙලාවෙත් පව සමාදාන් වෙනවා. අකුසල සමාදාන් කරන්නේ. ඒ ඔක්කොම තියේදී කුසල සමාදානය කරන එකට බුදුහාමුදුරට ඈතින්ලා කතා කරලා කියනවා. මම වීසා නිකුත් කරනවා ශාක්‍ය වංශේ. ශාක්‍ය පුත්‍ර දෝත දීලා ගන්න අපි ශාක්‍ය පුත්‍ර ඊට පස්සේ අනේ කරුණා කරලා ඩික්ෂනරි එකේ නෑ බෑ දෙක අයින් කරන්න. ඒකල අනේ මෙච්චර කරද තේජමයික විනාඩිය සත්‍යමත් වන එක තප්පරය සත්‍යමත් වන එක චිත්තක්ෂණයක් සත්‍යමත් වනවානේ මේ මදයි. ඒ වගේම පුංචි යුතුයකමක් තියෙනවා. ඒ පුළුවන් නම් තව කාට හරි සුදුසු පිං ඇති කෙනෙකුට මතක් කරගන්න. මේ manussකම කියන්නේ ඔච්චරයි. ඉන් එපිට කරන සේරම තිරසනුන්ට කරතයි. මේක බෑ. මේ manussකම දෙනවා. ඒ නිසා මේක නැවත නැවතත් ඒ දෘෂ්ටි කෝණයෙන්, ඒ යෝනිසෝමනසිකාරයෙන්, ඒ දෘෂ්ටියෙන් යුක්තව බලනද ඉතින් පේනවා මේ කෙලෙස් මොකක්වත් නැහැ. සතියට බඳින්න බැරි. ලොකු සංජ කියනවා ගිනිගත් යවටක්සේ. කසල ගොඩකට දැමුව ගිනිගත් යවටක්සේ. අපි කොළ අතු ගාලා තුවාල එකතු කරලා කොළ කන්දක් උඩට මුද්දට රත් වෙච්ච යකඩ කුඩියක් දැම්මොත් කාගෙන බහිනවනේ. අය මොනම දෙයක්වත් ඒක වළක්වන්න කෙනෙක් නැහැ. ඒ වගේ මේ සතියේ වගේ මොකද්ද මන් දන්නේ මේ කසල කොටකට දැමුව ගිනිගත් යවටක්සේ ඕන කෙනෙකුට කියන්න ඕනම කෙලෙසක් ගන්න ගන්න කියලා. ඕනේ අකුසලයක්. යන මුළු නගර සභාවම තියෙන කෙලස් ටික ඔක්කොම එකතු කරන්න. පොඩ්ඩ සතිය ටිකක් දාන්න උඩින්. එච්චරයි. කර ස්වාමීන් වහන්ස ආනාපානයට හිත ඉක්මනින් පිහිටවිය හැකිය. විනාඩි 10 15 අතර ආනාපානයේ සිටන විට නිද්දක යන බව වැටහි. කොතරම් වෙලාවක්ද දන්නේ නැහැ. චනිකව කරන්ට් එකක් වැදුනා වගේ දැන් නිින්දෙන් අවදි වේ. අවදි වූ පසු ආනාපානයේ හිත පිහිටයි. ඒ කාලය තුල කිසි දෙයක් මතක නැහැ. ඔබ වහන්සේ ඊයේ ධර්ම සාකච්ඡාවේදී දුන් උපදේශ අනුව නිින්ද යන මොහොතට සූදානම්ව ගියද අවදිව සිටීමට අපොහසත් විය. නින්දේදී අවදිව සිටීම සම්බන්ධව තවදුරටත් පැහැදිලි කර දෙන මෙන් ඉතාමත් කරුණාවෙන් ඉල්ලමි. ත්වන් සරණයි. මේක හරිම විචිත්‍ර තැනක්. ඒ වගේම ප්‍රශ්න අහනකොට සභාවෙත් එන්න ගෙනියන්න මට ලේසියි. අපි දන්නවා මේ ආශ්වාස ප්‍රශ්වාස බලනකොට අපිට ආශ්වාසය ඊටාම ගොරෝසු අවස්ථාව විතරයි පේන්නේ ප්‍රශ්වාසය ඊටාම ගොරෝසු අවස්ථාව විතරයි පේන්නේ ඒකවත් පේන්නේ නැහැ සමහරට පේනකොට පේන ගොරෝසු අවස්ථාව විතරයි. ඊට පස්සේ බුද්ධ ජනතික සඳහන් කරනවා. ඔච්චර ගොරෝසු වෙන්නේ ඉස්සලා කොහේ ඉඳලාද එන්නේ කියලා බලන්න කියලා. ආස්වාසේ පටන් ගන්න පැත්ත. ඊට පස්සේ ඉවර වෙන තත්. ඒකෝර පේනවා වෙන්නට වැඩි ප්‍රදේශයක් මේ බෙල් ෂේප් කව් එකේ පල්ලෙහාට පල්ලෙහාට යනවා. නමුත් 100%ක්ම පල්ලෙහාට යන්නේ නැහැ. කොහමද ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට යනකොට පේනවා මේ ආනාපානේ පටන් ගන්න හදන තැනේදී ගණදිනුවක් නැහැ. ඒකල යාන්තම් ගණදිනුව පටන් ගන්නකොට සංඥාවක් ඇති කරන්න යම් ටච් එකක් ඕනේ perception එකක් ඕනේ perception එක නැති තැන නැති තැන ආනපාන ආස්වාස කියලා නම් කරන්නේ නැතිකොට අපේ හිත කියන්නේ ආනපාන ආස්වාස නැහැ කියන. ආස්වාස පටන් අරගෙන නමුත් යම් මට්ටමකට එනකන් අපිට ඒක perceive කරන්න බෑ. මේ විඳ ගන්න බෑ. සංඥානනේ කරන්න බෑ. සංඥානේ කරනකොට තේනවා දැන් ඔන්න ආන මේකට ආස්වාසය කියනවා. ඊට පස්සේ ආස්වාසේ නාස්පුර පුරවාගෙන ගිහින් බහැලයක්. මේකම බලබලා හිටියොත් ඒ හෙට පේනවා ඊටත් චිත්තක්ෂරයට කලින් පේනවා පෙර ගැස්ම. ඕම ඕමම ගිහිල්ලා හිතන්න ආස්වාසේ සම්පූර්ණම ඉවරලා ගිහිල්ලා ඉසිතරකට ගිහිල්ලා ප්‍රසවාසයේ පටන් ගන්නවා. ඒ දෙක මැද මැද කැලේ කාලයක් නැහැ දේතියක් නැහැ. ආස්වාද ප්‍රසාදයක් මැද ඒ හිස්තන time and space නැහැ. ඉතින් ඒ නිසා අපිට යන්නේන බව දැනගන්න සංඥා කරන්න දෙයක් නැහැ. ඉතින් ඒක නැහැ කියලා තමයි අපි දන්නේ. ඒක තමයි දැන් කාර්ය විද්‍යාවේ ඩාර්ක් මැටර් කියන එකක් හොයාගෙන තිනවා. ඕනම මැටරක් වෙන එකට ඇන්ටි මැටර් තියෙනවා. ඩාර්ක් මැටර් හොයාගත්තට පස්සේ ඒගොල්ලෝ දැන් කියනවා dark energy dark energy energy කියලා කියන්නේ මැටර්ම තමයි. ඒක 104යි තියෙන්නේ. ඒසොට ඩාර්ක් එනර්ජි 120ක් තියෙනවා. 170ක් විස්තර වෙලා නැහැ. ඊට පස්සේ ඩාර්ක් මැටර් වෙන ඩාර්ක් එනර්ජි කියන එකක් දාලා තියෙනවා. ඒ නිසා අපි විද්‍යාවෙන් කොච්චර කෙලවරට ගියත් 104යි අවබෝධ කරන්න පුළුවන් නේ. Dark matter and dark energy 96ක් තියෙනවා. ඒක විද්‍යාව නෙවෙයි ඒක මිස්ටික්ස්. විද්‍යාව එක ප්‍රතික්ෂේප කරන තරම් විද්‍යාව කියන තරම රාංකිරිකට ගාගත්ත තරමෙත් වයසේ දරුවෙක් නෙවෙයි. දැන් අපි ආනාපානේ ගොරොසු තැන ඉඳලා ආශ්වාසය ගොරොසු තැන ඉඳලා සියුමට සියුමට බස්සගෙන යනකොට ආශ්වාසය වල ප්‍රශ්වාසය පටන් ගන්න තැන ગેප් එක මෙතෙක් කල අපිට අහුනේ නැහැ කියලා නේ කියන්නේ අහුවෙන්නේ නැත්තේ මොකද ඒක කාලයට තා දේශයට අහුවෙන්නේ නැහැ. නමුත් සියුම් ප්‍රසවාසය ඉවර කරලා ඉවර කරලා ඉවර කරලා ආශ්වාසය පටන් ගන්න ඉස්සලා බලනකොට පේනවා. මොකක්ද දන්නේ මොකක් හරි මැද තියෙනවා කියලා. යමක් තියෙන බව තේරෙනවා. ඒ යමක් තියෙන බව තේරෙන්නේ ප්‍රසවාසයේ අන්තිම නැට්ටට අල්ලපගෙනාට විතරයි. ඒකල එන්න ගමන්ම ආස්වාසිය අල්ලනකොට මැද යමක් තියෙනවා කියන එක තේරුම් ගත්ත කෙනා ලොකු රෙවොලූෂන් එකක් ජීවිතේ ඇති දෙය තියෙන්න නැති දෙයක් තියෙන්න ඕන. ඇති දෙය තියෙන්න නැති දෙයට සාපේක්ෂව. නැති දෙය මගහරින එක තමයි තෘෂ්ණාව කියන්නේ. නැති දෙය මගහරලා ඇති දෙය වල මනින ගතිය තමයි මාන්නේ කියන්නේ. ඒක තමයි අවිද්‍යාව කියන්නේ. සාපි අවිද්‍යාවෙම ඉන්න ගමන් ඇති දෙය නැති වෙන හැටි නැති දෙය ඇති වෙන හැටි අතරමැද බලන යනකොට මේ මැද තියෙන කෑල්ලේ එහෙම නැත්නම් මේ ප්‍රසවාසියුරලා ආශාසය පටන් ගන්න තැන කාලය සදා දේශයට අහු වෙන්නේ නැති බව හැබෑව. නමක් දාන්න බැරි බව හැබෑව. තව යමක් තියෙන බව අහුවට දවසේ එයාට පුදුමාකාර උනන්දුවක් ඇති වෙනවා මේ යමක් හොයන්න. එයා ඊට පස්සේ අර අප්‍රසවාසී ඉවර වෙනකම්ම බලනවා. ඊටසේ ආස්වාසේ පටන් ගන්නකොට බලනවා. මේ දෙක මැද ඉඳ කියලා අපි තමයි දැනට ওই ප්‍රශ්න උත්තරේ කියලා. ඒ නිසා දැන් යෝගාචර ටිකක් කල් ගියාම ආස්වාද ප්‍රසවාස සියල්ලම නැති වෙලා ඒ නින්දකට යන ගතියකට එනවා. අරකම මැක්‍රෝ ලෙවල් එක. ඒක දැන් මේකට අවදි වෙන්නේ කොහොමද? එක උපකරණ උපක්‍රමයක් තියෙනවා. මේකට එක සැරේ යන්නේ ටික ටික යන්නේ. ඒ නිසා යන්න ඉස්සෙල්ලා පෙරමග ලකුණු වගේක් පාර කරනවා. අන්නේ පෙරමග ලකුණු අල්ලන මිනිස්සයා දන්නවා තව පොඩ්ඩකින් දන්නා තැන සිට නොදන්න තැනට යනවා විස්තර කළ හැකි තැන ඉඳලා විස්තර කරන්න බැරි තැනට යනවා මමයා ඉන්න තැන ඉඳලා මමයා නැති තැනට යනවා කාලේ සහ දේශී ලකුණු කරන තැන ඉඳලා කාලේ සහ දේශී නැති තැනට යනවා මම සහ මම නෙවෙයි කියන වෙනසක් ඇති තැන ඉඳලා මම සහ මම සවෙ නෙවෙයි කියන වෙනස නැත්තන්ට යනවා කෙලෙස් නැත්තන කියලා නැත්තන්ට යනවා ඒ මුළු සංසාරේ මහතල තියෙන්නේ ඒක නෑ කියලා කෙලෙස් නැති තත්ත්වෙ තිබුණට ඒක අත්දකින්න බැරි තත්ත්වෙට. අපි මේ රණ්ඩු සරුවලේ පෙන් කරච්චලේ තේරෙම තියෙන්නේ ඔය කෙලෙස් තියෙන හැටි. මේකේ නෑ. මේක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් පෙන්වුවේ අයිස් කැලක් වතුරට දාපුවාම ටිප් ඔෆ් ද අයිස්බර්ග් තමයි අපි මනින්නේ කියලානේ පේන්නේ. නමුත් බර්ග් එකේ යට හරිය 90%ක්ම වතුරේ යට තියෙන එක පේන්නේ නෑ. හැබැයි ඒක උඩු කර තරපම නිසා තමයි උඩ කෑල්ල. ඉතින් උඩු කෑල්ලට ගිහිල්ලා විදින්න කියනවා බින්ගයක් යතුරු වතුර මට්ටමේ යටට යන්න. අයින දාරෙත් යන්න පුළුවන්. ගියාම යාට පේනවා අපේ හිතේ කොටසක් තියෙනවා. සබ්කොන්ෂස් කියලා. එහෙම නැත්නම් යටිහිත කියලා බටහිර මානසිකත්වයේ දීලා තියෙනවා. ඒක මේ මගේ කියලා තිබුණාට කවදාවත් ගිහිල්ලා නැහැ. ඒකට බීතිකාවක් අපිට තියෙනවා. ඒකට මේ අසාත්මක තත්වයක්. ඇලර්ජික් රියැක්ෂන් එකක් තියෙනවා. ඒක ගූඪ දෙයක්. ඒක গুপ্ত දෙයක්. ඉන්සාර උඩ පේන ටිකත් එක්ක තමයි අපි ඥාන පරිම කියාගෙන හොඳ නරක කියාගෙන මේ රණ්ඩු සරුවලේ කරත්තලේ මේ ගොණ්ඩු මණිත් එක තමයි දෙල්ලම තියෙන්නේ. යටට ගිය ගම ඒ යට සබ්කොන්ෂස් එකේ අපි ඔක්කොම සමානයි කියනවා. ඒක කිව්වේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ ගෝලයා. කාල් ජොන් මතක් කරලා කිව්වා සබ්කොන්ෂස් ඒක යුනිවර්සල් සබ්කොන්ෂස් එකක් තියෙන්නේ. ඒකේ රණ්ඩු සරුවලේ නැහැ. පෙන් කරච්චලේ නැහැ. මට මාගේ කියා ගන්න බෑ. නමුත් මුළු චිත්‍රයේ 96ක් කොච්චරයි? ඉති ඔක්කොම දැක බුදුහාමුදුරන් සර්වඥන් වහන්සේ කියන මේ 104ක් විතර දන්න අපි නොබෙල් ප්‍රයිස් දෙනවා, තෑගි දෙනවා, සම්මාන දෙනවා. තක తీරු කිව්වහම කියලා නිම කරන්න බෑ මේක අල්ලන්න බදාගෙන කන જાතිය දිහා බලනවා. මානවය පොදුවේ. ඒක නිසා කාල් ජුම් කිව්වා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් දෙන්න පස්සේ හොඳටම තරහ වුණා. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කිව්වේ මොකද්ද? උඩුමනසේ ඉඳලා යටිමනසට බිංග කපන හැටි කියලා දුන්නා කියලා. ඒක තමයි පරමාර්ථ ධර්ම වලට යන හැටි සම්මුතිය හරහා පොදු ලකුණු අමතක කරලා නැත්නම් පොදු ලකුණු හරහා තමයි පෞද්ගලික ලක්ෂණ පොදු ලකුණු යන හැටි. සම්මුතිය හරහා පරමාර්ථ ධර්ම වලට යන හැටි තේරුම් ගන්නකොට මේ පරමාර්ථ ධර්ම පහළ වෙන්නේ ඉස්සර සම්මුති ධර්මයාගේ වියකී යාමක් සිද්ධ වෙනවා. නින්දම නෙවෙයි සැඟලී ගැනීමක්, දීන භාවයටපත් වීමක්. දැන් මේ දවස්වල ඉර පායගෙන එනකොට හඳට වෙන දෙයි. ඉර පායන ඉස්සලා හඳ බබලනවා. ඉර පායනකොට හඳ දීන වෙනවා. ඒ හඳ තියෙනවා. ඉතින් දවල් නොනනම් බලන්න පුළුවන්. අන්නේ වගේ මේ භාවන මේ අපි රණ්ඩු සරුවල් කරන ගම අර තියෙන විවේකී බලන්න පුළුවන් නම් කාට හරි මේ වෙලාවෙත් තියෙනවා. ඒකේ ආයේ මේ මේ කරදර තියෙනවා කියලා ඒක වහන්න බෑ. මුහුදු වෙලට ගිය මනුස්සයට ඕන රැල්ල බලන්න පුළුවන් විචිත්‍ර නමුත් සිතිජේ බැලුව සිති වෙනස් වෙයි හැමදාම තියෙනවා. කවුරු බලන්නේ නැහැ. ඒක වෙනම කතාවක්. මම මුත්පෙන්තු නේද? සිතිජේ මම මුස්පෙන්තුයි. මොනම දෙයක්වත් වෙනස් වෙන්නේ නැහැ. මේක තමයි ගැඹුරුම තැන. අපි වැල්ලේ සෙල්ලම් කරලා මුහුදු බලනවා කියලා එනවා. කවදා හෝ මේ දෙක මේකම දර්ශනේ දෙකක් කියලා. ওই විවේක දන්න ගිය කෙනාට දැන් මේ ආහන යන්නේ කොහොමද කියලා. යන්නේ පෙර නිමිති ලකුණ බලන්න රූපයා විභූත රූප බාටපත් වෙනවා. රූපය නැති වෙගෙන යන්න බෑ. ඒකෝට දැනගන්න ඕනේ සංඥාව දුර්වල වෙනවා. දැන් මම මේ යන්න හදන්නේ උඩු හිතේ ඉඳලා යටි හිතට බටහිර මානසික විද්‍යාව වචන වලින් කියනවනම් එහෙම නැත්නම් දන්න තැන සිට නොදන්න තැනට මෙතන බීතිකාව තමයි එකම බාධාව තියෙන්නේ. ඒකට එකක් ලොකු සංජය ඇදලා දාලා තියෙනවා කියන්නේ කාය ජීවිත අපේක්ෂාවෙන් තොරව යන්නේ කියන. කායේච ජීවිතේ ඥානපේකතාව පට්ඨපේති කියලා මේ විසුද්ධි මාර්ගයේ තියෙන ඒක නිසා බුදුරජාණන් කියන සඳහන් කරන පරියන්කට ගිය ගමන්ම මගේ කයත් මගේ ජීවිතයත් බුදුන් පූජා වේවා කියලා ආර්යයන් වහන්සේලාගේ සමාවරණ පූජා කරන්න. ඒක ලෙල දැන් අර නැති වෙගෙන යනකොට ආ දැන් මම ඒකට තමයි ලෑස්තිලා ආවේ. ධම්මන කන්නේ ධම්මන කාපම් බැදගෙන කන්නේ බැදගෙන කාපම් මං යනවා. ඉතින් ගෙදරින් එනකොට ගිහිල්ලා එන්නම් කියලා ආපු කට්ටියට කරන්න බෑ ඔබ. ඇයි මේක මේ කුට්ටම නැතිනවනේ ආපහු යනකොට? නැට් එක. ඉතින් ඒගොල්ලෝ වන්නවා එතනදී ඕක ඉන්න පොඩ්ඩක් මම වයිෆ්ට කියලා එනකන් එන්නම් පොඩ්ඩක් පොඩ්ඩක් පමාවෙන. එච්චරයි. නැත්නම් ඔතෙන් ගියේදී එක්කෙනෙක්වත් නැහැ මේ සභාවේ. ඉතින් වාදක මහත් එක්කනවලු හැමදාම පන්සලට ඇවිල්ලා හරියට තන්තරි දුක කියනවලු. ආම්රණ මල වාතේලු. ඉතින් ඊට පස්සේ ඉතින් උන හුඳට සලකනවලු ආම්රණ නාරේ. ඊට පස්සේ ආම්සක දසක් ඇවිල්ලා කිව්වලු. උපස මහත් මේ පන්සල තියෙන්නේ මොකටද? මේ ආම්දුරු ඉන්නේ මොකටද? ධර්මයේ තියෙන්නේ මොකටද? බුදුන් තියෙන්නේ මොකටද? අපිට සංසාර දුක නැති කරන්නේ. ඒක නිහින්නම් හාමුදුරේ බලන්නකො මොන જાති කිරුවත් මේ දුකම නේ කියලා. ඊට පස්සේ අපි ඕක නැති කිරුවොත් මොකද වෙන්නේ කියලා. ඊකෙනේ හාමුදුර බැරි ගමනේ තියෙන කිව්වා නෑ මට පුළුවන් කිව්වා. වාසමාතට හෙල්ලුම් කාලා හිටියා. වාසම ඇත්තටම නැති කරන්න කැමති කියලා. ඉතින් ස්වාමීන් වහන්සේ තේරෙනද මම මෙච්චර කාල දීපතේ සල්සන්නේ ඕකට තමයි කියලා. එහෙනම් පොඩ්ඩක් වාඩි වෙන්න. මම දැන් ඕක දුක නැති කරන්න හදන්නේ. <laughs> කියනකොට කිව්වලු වාසමාතට වයිෆ්ට් කියලා ඉන්න බැන්නා මං ගෙදර කියලා ඉන්නද කියලා. නියම එක දෙන්න හදනකොට අපිට තියෙනවා fear of freedom කියලා එකක්. අපි විවේකයට බයයි. නොදන්න දෙයට බයයි. අලුත් දෙයට බයයි. අපි හොයන්නේ නිවන දන්න දේ තුළ. ඒක හරියට අසුචි ගොඩක මැණික් හොයනවා වගේ. කදා කොච්චර මිරික මිරික හිටියත් හම්බ වෙන්නේ නැහැ. හම්බ වෙන්නේ නැහැ. ඒක තියෙන්නේ අලුත් තැනක කරුණාකරලා මතිමතාන්තර පැත්තකට දාලා අර නොදන්න දඬ එනකොට කාය ජීවිත নিরপেক্ষව ගියොත් එයාට ඒකට අවදි වෙන්න බැරි වෙයි මම ඒක පිළිගන්නේ පිළිගන්නවා කියලා කියන්න බෑ නමුත් එයාට දැනගන්න පුළුවන් අපි නොදන්න පැත්තක් අපේ ජීවිතය යටිපහුවෙන හැම චිත්තක්ෂණ දෙකක් මැදම අරියට චිත්‍රපටියක් පෙන්නකොට රූපරාම දෙකක් අතර මැද මැද වෙන අන්ධකාරය වගේ. මේ අන්ධකාරය අපිට පේන්නේ නැත්තේ දෘෂ්ටියේ පැවැත්ම නිසා. ඒක අපිට හැ පිළිබඳව උගන්වනකොට පෙන්වනවා හේතු සෛලසිතී අසුසෛල වලට මාරු වෙනකොට ආලෝකයක් දීලා ආලෝකේ නැති වෙච්ච ගමන් ඇහැ නිලංකාර වෙන්න නිසා ආලෝකේ තිබ්බා වගේ පෙන්වනවා. ඒකෙන් තමයි මුළු සංසාරෙම අපි දුවන්නේ. මේ ස්වභාවික කවුරු හරි දන්නවද මේ දෘෂ්ටියේ පැවැත්ම කියන එකට ඉංග්‍රීසියෙන් මොකද්ද කියන්නේ කියලා. මං හෙව්වා පෞගිටික මට හම්බුනේ නැහැ. හිස්ටසිස් හිස්ටිසිස් කියන වචනේ මතක් කරලා දුන්නා. තමයි මතකට ආවට පස්සේ ඒක ඔහි ඇදිලා යන ගතියක් තියෙනවා අපේ. දෘෂ්ටියේ පැවැත්ම කියන එක බලාගන්න. එතකොට තේරේ චිත්‍රපටයක් බලන අපි 150ක් ඉන්නේ අන්ධකාරේ. අපි දන්නේ ඕන ප්‍රොජෙක්ටර් අද්දි ගන්න බලන්න කැම් එකෙන් 150 කාලෝකයක කරනවා 150 කාලෝකෙ දෙනවා. ඒකේ තමයි චලනචිත්‍රම වෙන්නේ. ඔය ඇනිමේෂන් එකේ ඉන්නේ අන්ධකාරේ නොපෙන්නකොට තමයි. අන්ධකාරය දැක්කොත් ප්‍රොජෙක්ට් එක හිමින් නම් වැඩ කරන්නේ චිත්‍රපටියේ ශෝකාන්තේ දුක්ඛාන්තේ නැති වෙනවා චිත්‍රකාරයේ අවුලක් වෙනවා යකෝ මේ හැම ප්‍රෝප්‍රාමුතිකක්ම මේ අන්ධකාරයක් තිබිලා තියෙනවා කියලා තේරෙනකොට තවදුරටත් ඒක චිත්‍රපටයක් වෙන්නේ නැහැ ඒ නිසා ඒක වෙන්නන්නේ නැහැ ඒ නිසා මේ පෙන්වන්න හදන්නේ අතරපහුව වෙන ඒ අන්ධකාර ප්‍රදේශය කාලයට දේශයට අහු වෙන්නේ නැති එකක් ඒ නිසා ඒකේ සලකුණු නැහැ මේ පෙරමග ලකුණු කියලා යන්නේ විශේෂයෙන්ම අහු වෙන්නේ එකකින් ආවට පස්සේ ඒක අල්ලගන්න බැරි ආවට පස්සේ පශ්චාත්තාප වෙන නිසා. ගිහිල්ලා ආවට පස්සේ ආ කිව්වොත් ඉවරයි. මේ ගිහිල්ලා ආවට පස්සේ තමයි දන්නේ ඉස්සලට ගියේ කාලයේ දේශේ තිබුණ නැහැ කියලා ඒක ගවේෂණ ස්වරූපයෙන් ඉන්න නම් පශ්චාත්තාප නොවීම අත්‍යවශ්‍යයි. ඒ පශ්චාත්තාප වෙන කෙනාට නිවන් දකින්න බෑ. මොකද එයා ඒ ලැබෙන මොහොත විසඳා ගැනීමේ මානසිකත්වයේ පාවා දීලා තියෙනවා. ඒක නිසා මෙතෙක් කරපු කරපු එක ඕකට පශ්චාත්තාප වෙන්න එපා. ආවට පස්සේ බලන්න දැන් ඔයා තව චුට්ටකින් ආයෙ යනවා මෙතෙන්. පෙරමග ලකුණු බලන්න ගිහිල්ලා ආපු ගමන් බලන්න. එතකොට දෙපැත්තෙන් කොටු කරගෙන කොටු කරගෙන යනවා. ඊට ආශල් ප්‍රසවාසී ප්‍රසවාසී අගදා ප්‍රසවාසී මුල බලනවා වගේ. මේක තමයි බුදුජානනාන්ති අපිට දීලා තියෙන මුලැමැදාක බලනවා කියන්නේ. මේක තමයි විපස්සනාවේ අත්‍යන්ත ලක්ෂණය. ගරු ස්වාමීන් වහන්ස මම ආශ්වාසය හා ප්‍රාශ්වාසයේ නාසයේ අග වදින ආකාරය නිරීක්ෂණය කළෙමි. පළමු දින දෙකෙහි එය 10 වතාවක් උපරිම නිරීක්ෂණය වූ 10 වතාවක් උපරිමව නිරීක්ෂණය කළ හැකි විය. ඉන්පසු සිත වෙනත් අරමුණු ගත්තේය. උදාහරණ ගිතර ගිය විට කළ යුතු දෑ ආදිය. තුන්වන දින වරහන් ඇතුලේ ඊයේ සවස් කාලය වන විට 25 වතාවක් පමණ උපරිම නිරීක්ෂණය කළ හැකි විය. මෙසේ හුස්ම රැල්ල දෙස බලා සිටීමේදී එය නොදැනී ගියේය. මගේ හිස හදිස්සියේ ස්පින් වී මගේ උඩුකය කොටස ඉදිරියට වේගයෙන් වැටීමට මෙන් ගියේය. මම ගැස්සී නැවත පරයන්කෙහි තැන්පත් විය. නැවත ආශ්වාස ප්‍රාශ්වාසයට හිත යොමු කිරීමේදී ඒට ටික වේලාවක් ගත විය. මම සිදු වූ දේ සිහිපත් කළෙමි. මට නිින්ද ගියේදැයි සිතුවෙමි. එහෙත් මම මට නිදිමතක් නොවිය. අද දින පරයන්ක භාවනාවේදී මට මගේ අත් දෙකෙහි වැලමිටෙන් පහළ නොදැනී තිබුණි. ඉන්පසු ටික වේලාවකින් ඇඟිලි සොලවා අනෙක් අත අල්වා බැලුවෙමි. එවිට මට අත් දෙක ඇති බව වැටහුණේ. මගේ දකුණු කකුලේ කෙන්ඩය හිර වී තද වී වේදනාවක් ඇති විය. එම වේදනාව අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි ලෙස සිතා අමතක කර අරමුණටම හිත යොමු කෙලිමි. විනාඩි 20කින් පමණ නැවත වේදනාව දරණු විය. මම එම වේදනා දෙන කෙන්ඩේ දිහාත් වේදනාවත් නිරීක්ෂණය කළෙමි. ඉන්පසු මෙසේ සිතුවෙමි. වේදනාව දැනෙන්නේ කකුල මගේ යයි හැරගත් නිසා වෙන්නේද නැතහොත් අනෙක් අයගේ වේදනාවල් මට නොදැනෙන්නේ ඇයි එසේනම් වේදනාව ඇත්තේ කකුලේ නොවේ නේද මෙම මනසේ නේද එසේනම් අනන්ත සංසාරේ කකුල් කීයක් නම් කැඩී බිඳී කැපී ඇඹරී ඇද්ද ඒවා වින්දානම් මෙම තෙරපීම සුළු දෙයක් නේද සිතුවෙමි විනාඩි 7-8ක් ගත කර කකුල මාරු කළෙමි පරහන් ඇතුලේ වේදනාව වෙනස් නොවි පැවතින ඉන්පසු නැවත මූලික කර්මස්ථානයට හිත යොමු කෙලිමි ආශ්වාස ප්‍රාශ්වාස වාර 5-6කින් 6ක් නිරීක්ෂණය කළ පසු වෙන සිතුවිල්ලක් අරමුණු විය. වරහන් ඇතුලේ සිතුවිල්ල මතක නැත. එවිට ඒ පොද වී උඩුකය කොටස වේගයෙන් ඉදිරියට ගියේය. වැටේවි යයි කියා ගැසී කය බැලන්ස් කරගත්තෙමි. මට නිදිමත නැති බව අවබෝධ විය. කල්පනා කර බැලීමේදී පෙරද නිදිමතක් නොවිය. මුළු භාවනා කාලයේදීම වරහන් ඇතුලේ සිකුරාදා සිට සඳවා දක්වා කම්මැලි අලසකමක් හෝ නොවිය. දිනෙන් දින වැඩි උනන්දුවක් පමණක් ඇත. ගරු ස්වාමීන් වහන්සේ මේ තීන මිද්දේද පහදා දෙන්න. මා භාවනාවේ යෙදෙන ආකාරය નિවරදිදයි හෝ සුදුසු උපදේශක් පතමි. ත්‍රිවන් සරණයි. ඒකට අර තීන මිද්දේ කියලා තමයි අපි ලේසියට දන්න වචනේ දාන්නේ. ඒකට මේ අත්‍රිපිටකයෙන් හොයලා ලොකු ශාංශය අතර දැමේ ලීන භාවී කියලා. ලීන භාව කියන්නේ හිත ප්‍රකාශිත භාවයේ නැති වෙලා යනවා. ඉරපානට හඳ ලීන වෙනවා කියනවා නිලීන වෙනවයි කියලා කියනවා ඒ කියන්නේ විරාගය කියලා බුදුහාමුදුරුවෝ කියනවා රාගයේ තියෙනකන් හිත අවදි මුල මැද අග සීමා මරියදාවල් හොඳට දන්නේ කියන්නේ රාගය ඒ සීමා මරියදාවල් දන්නේ මොකද්ද තියෙන කියලා තේරෙන්නේ නැති තත්ත්වය කියලා කියන්නේ විරාගය ඉතින් ඒක තමයි බුදුහාමුදුරුවෝ අපිට දෙන්න හදන ශ්‍රේෂ්ඨම ධර්මය විරාගෝ තෙට්ටෝ ධම්මන අපි එතකොට වෙන අරමුණක් ගෙට දාගන්නවා එතෙන් අර අරමුණම හයියෙන් කරන්න හදනවා නැත්නම් අර නැති වෙච්ච රාගේ ආයෙ ගෙනත් දාගන්න මොකද මේ විරාගය නීරසයි. විරාගය ඒකාකාරී. විරාගය කම්මැලි. විරාගය අපි දන්නේ නිසා සැකමසුයි. විරාගය අපි දන්නේ නිසා බියමසුයි. විරාගයේ අනතුරුදායකයි වගේ පේන්නේ. ඉතින් ඒකට සද්ධාහ නැති කෙනෙකුට යන්න බෑ. ඒ කියන්නේ ඒක අදාහ ගන්න නැති කෙනෙකුට නේන එක නෙවෙයි ප්‍රශ්නේ. අපි එක එනකොටම මූණට කියලා ගන්න. ඉතින් බුදුන් අදාහ ගන්න ඕනේ. සත් සීලයේ තියෙන්න ඕනේ. සතියෙන් තියෙන්න ඕනේ. ඉතින් එතකොට තමයි තේරෙන පටන් ගන්නවා අපි මේ මේ ජීවිතයේ අපිට යමක් හම්බ වුණා හරි ගියා කියලා තියෙනවා නම් ඒ හරි ගිය හැම එකකින්ම අපි කරන්නේ විරාගයේ මකටිට. ඒ නොදැනෙන නොපෙනෙන එක ඒ නිසා ඥානানন্দ සාන්දිලේ කියනවා all liabilities will be all debits will be all liabilities will be debits in long run මොකද්ද හොඳ ලස්සන වචන දෙකක් දාලා අපි හම්බ කරපු හැම දෙයක්ම අරියාදුවට හිනවා අවබෝධයේදී වැඩියෙන් හම්බ කරගෙන යනට වැඩියෙන් අමාරුයි. විශේෂයෙන්ම හම්බ කරපු දේවල් ගැන ආඩම්බර වෙන කෙනාට. ඒකයි බුදුරජාණන් වහන්සේ රජමාලිගාව අතහැරලා ඉංගන தත්ත්වයටපත් වෙලා මේක පෙන්ලා දුන්නේ. ඒකයි සුබ්බ පුදු කුට්ටි වගේ අයට තේ අතාරින්න දෙයක් නැහැ නේ. ඒ මනදර තිල්පද කඩන්න දෙයක්වත් නැහැ. ජොලි. සුබ්බ පුදු කුට්ටි හතු මරන්න හොරකම් කරන කාමීත්‍යාචාර කරන්නේ හිතා ගන්නවත් බෑ උට. එනිසා මේ අතපය හතර තියෙන බෲස්ලි වගේ අඩි දන්න කට්ටියද තොංගන පව් කරගත හැකියි. අරූට මොනම දෙයක්වත් කරන්න බෑ. දවසේ ඉස්සෙම කහනවා. වෙන කරන්න වෙලාවකුත් නැහැ. හොරකම් කරන් තියා ළඟට යනකොට ගඳයි. කාම මිත්‍යාචාරට ඉතින් ගෑණියෙක් ළඟට යන්න බෑනේ. ඉතින් ප්‍රශ්න නැහැ. ඒකයිනේ කවදාකවත් සලකන්නේ නැහැ. බොරු කියලා හිසජන බවසලකට ඡන්ද ඉල්ලන්නවත් බෑ උට. ඡන්ද ඉල්ලන්න බෑ බොරු කියන්නේ නැත්තම් බොරු කියන්න වෙන්නේ නැහැ නේ අපිට. ඉතින් ඌට හරි ඕපඩිය බැලන්ස් එක හරි ලේසියි සුපබුද්ධ කුටි. අපිට වෙලා තියෙන්නේ අපිට හම්බ වෙලා තියෙන එකක්වත් හැන්ඩල් කරන්න දන්නේ නැහැ. හම්බෙච්ච හැම තේම අනාගෙන හැම තේම කක්ක කරගෙන ඒකම මේ අරියාදුවට තියාගෙන. එහෙම ඌ පන්දිසාංශ කියනවා එහෙම අරියාදුවට තියන්න ඕනේ නෑ කොච්චර හම්බ කරත් ඒවකනේ පිහිටන ආකාරය දන්නවනම් ඒ කාර්යදෙට හිටින්නේ නෑ කියලා. දැනුම හැම වෙලාවෙම කරදර කරන්නේ නැහැ කියලා ඒසවන්ති කියනවා. දැනුම මගේ සේවකෙක් වශයෙන් තියාගෙන ඉන්න තාක්කල්. දැනුම ස්වාමි කරගත්තට ගියා. ඉවරයි. ඒ නිසා මේ தත්ත්වේ එතකොට අලුත් මේ දක්වපු අත්දැකීම තකමුසු සහිතවමයි එන්නේ ඒක හොඳ පෙරමග ලැබුණා. මේ සැකේ නැති වෙච්ච දවසේ සෝවන් වෙනවා. ඒකයි විචිකිච්ඡාව නැති කරන්නේ. يعني විචිකිච්ඡාව එනකොට දැනගන්න ඕනේ ප්‍රතිපදාවෙන්ද ඇවිල්ලා තියෙන්නේ. මේ වෙනකොට කෙලෙස් අඩුද? ওই දෙක විතරයි බුදුහාමුදුර අහන්න කියන්නේ අපිට. මේ ප්‍රතිපදාවෙන් ආපු එකක්ද? ඒ වගේ මේ වෙනකොට කෙලෙස් අඩුද? එහෙමනම් මේ සැකය මේ සම්මුද්දච්චය කියලා මේකට කියන්නේ. ධර්මයෙන් හටගත්ත සැකයක්. ඕකම කරලා පෙන්නන. එතකොට ඒකේ මේ කෙලෙස් දීන භාවයටපත් වෙලා ඒ තමන් තුළ තියෙන නික්ලේශී භාවය මතුවෙන්න පටන් අර ගන්නවා. ඉතින් ඒකට මේ පිටගෙනෙකුට කරන්න දෙයක් ඇත්තෙම නැහැ. හැබැයි සාකච්ඡා කරලා අපි මෙහෙම කරමු කියලා යෝජනාවක් කරන්න පුළුවන්. ඊට ඊට එහා ගිය කෙනෙකුට සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් එහෙම පිටිගිය නැති කෙනෙක් එක්ක සාකච්ඡා කරොත් ඒ හා සමාන වැරද්දක් වෙනවා. මේ ශේෂ්ත්‍රය දන්නේ නැති කෙනෙක් එක්ක සාකච්ඡා කළොත් ඒ හා සමාන වැරද්දක් වෙනවා. මේක ඉතින් කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ කවුද සත්පුරුෂයා සත්පුරුෂයා කියලා දන්නේ නැතුව මේ ගෙටේ ඉන්නේ හොරාද පුතාද කියලා අඳුනන්නේ නැති වුණොත් ඉතින් ඊට පස්සේ හොරාගෙන් එපා අනුකම්පාව බලාපොරොත්තු වෙන්නේ. පුතා කියලා හොරා ගෙට ගත්තොත් මිනිහගේ වැරද්දක් නැහැ. ඒ නිසා තමන් දැනගන්න ඕන කවුද ඇසුරු කරන්න ඕන මොනවද කරන්න ඕන මොනවද ධර්මයේ කියලා. ඇත්තටම අපිට ඒ ගැන පිළිබඳව භාවනාවට නොපෙළඹිච්ච බුද්ධ ධර්මයට නාමමිෂණට යම් උපමාන තියෙනවනේ යම් මිනුකෝදු තියෙනවනේ. ඒක කාටවත් දෙන්න එපා. දැනගෙන අනවශ්‍ය කෙනෙකුට බාර දුන්නොත් වනසනවා. ඒක නිසා ඒ හරි දේ තේරුම් ගන්න හරි දිගට ටිකට කරගෙන යන්න පුළුවන් ක්‍රම තමයි අපි පෙර කළ පින කියන්නේ. පින්වත් ස්වාමීන් වහන්ස මම පරයන්කේ වාඩි වී මම මෙතන ඉඳගෙන සිටිනවාය මෙනෙහි කෙලෙමි. එය මම විනාඩි දෙකක් පමණ කරන විට මට උදරයේ පිම්බීම හැකිලිම දැනෙන්නට විය. උදරයේ පිම්බීම හැකිලිම මට නිරීක්ෂණය කළ හැකි වූයේ පස් ආයවතාවක් පමණි. මට නිින්ද යාමක් වගේ දැනී තිගැස්සීමක් ඇති වී අවදි විය. ඉන්පසු නැවත උදරයේ පිම්බීම හැකිලිමට සිත යොමු විය. මේ தત્ත්වයේ භාවනා කාලයේ පුරාවටම පවතී. මෙම தત્ත්වය සාමාන්‍ය දෙයක් තේ දැන ගැනීමට කැමැත්තෙමි. ත්වන් සරණයි. ඒක පැහැදිලිවම සාමාන්‍ය දෙයක්. නමුත් ඒක නැවත නැවත කිරීමෙන් සැකහැර දැනගන්නකොට ඒක trial and error method එක ඇර වෙන method එකක් නැහැ කියලා තේරුම් ගන්න ඕනේ. දින්දට වැඩිච්ච එක ලින්කටෙමයි කොට එන්නේ. ඒ නිසා මේකම කරන්න මේක නැවත නැවත කිරීම මේ ට්‍රයිල් එක නැවත නැවත කිරීමට බුදුහාම ලස්සන වචන දීලා තියෙනවා ආර්ය පරිශීලනය. මේ තමයි ආර්ය පරිශ්‍රණය. කියන්නේ ඉතින් ඒකට උනන්දු කරවන්න ඕනේ. තාම විශ්වාසය පහළ වෙලා නැහැ. නමුත් මෙතඩොලොජි එක හරි. මේ මෙතඩොලොජි එක යම් මට්ටමක් සිද්ධ වෙන්න ඕනේ. නිකන් යන්ත්‍රයක් මන්ත්‍රයක් මතුරනකොට මට්ටමට එහාට ගියාට පස්සේ තමයි සිද්ධ වෙන්නේ. ඒකම මතුරන්න ඕනේ. මේ මතුරන වෙලාව ඕකම දිගට කරන්න. ගරු ස්වාමීන් වහන්ස මේ ඊයේ ඔබ වහන්සේ වෙතට යොමු කළ ප්‍රශ්නය හා පිළිතුර සම්බන්ධවයි. භාවනාව සිදු කරන අවස්ථාවේදී සාමාන්‍ය ඉන්දට පත්වීමක් නොව එය භාවනාවේම සතිය දියුණු ස්වභාවයක් බව තේරුම් ගතිමි. දැන් මට ඇති ප්‍රශ්නේ මෙයයි. මා සාමාන්‍යයෙන් නිින්දට යන්නේ ආස්වාසය හා ප්‍රාස්වාසය කෙරෙහි හිත යොමු කරමිනි. මේ සිතාමතා කළ දෙයක් නොව ඉබේම ඇති වූ බුද්ධකි. එම නිසා කොපමණ කාලයක සිට කරනවාදයි මතක නැත. ඊතා විඩාපත් වූ හෝ අසනීප වූ දිනවල හැර හැමදාම නිින්දට යන්නේ මිලිසයි. එවිට භාවනාවේ දුටු දේම පෙනී සිතුවිලි පොද වී ගොස් නිින්දට වැටේ. ඉන්පසු කුමක් සිදුවන්නේදැයි නොදැනෙමි. බාහිරයේ කුමක් හෝ ශබ්දයක් ඇසුනහොත් උදාහරණයක් ලෙස වෙන කෙනෙකු අවදිව අවදිව හොත් හෝ හයියෙන් දොරක් වැසූ වැනි අවස්ථාවක ගැස්සී අවදි වේ. ඉන්පසු කිසිම නිදිමතක් නැත. නැවතත් නිින්දට යාමට බොහෝ වේලාවක් ගත වේ. එවිට නැවතත් හුස්ම ගැන මෙනෙහි කරනවාදයි මතක නැත. එම නිින්ද බොහෝ වෙහෙස කරයි. ඊටා වෙහෙස වූ සිහින එකක් ඊතා වෙහෙස වූ සිහින එකක් පස එකක් පෙනේ. මෙසේ බාහිර ශබ්ද නොදැන් නොඇසීද අඩ නින්දට එන අවස්ථාවේදී නැවතත් ලිහිසියම නින්දට ගියද බොහෝ වෙහෙසකර බවකින් අවදි වේ. එක දිගට නින්ද ගිය දවස්වලට බොහෝ සැපසේ නින්දකොස් ඇති බව හැඟේ. සිහින පෙනුන බවක් මතක නැත. ගරු ස්වාමීන් වහන්සේ මෙසේ ආනාපාන සතිය තුලින් නින්දට යෑම නොකළ යුතුයද? මම නින්දට යන්නට ආනාපාන සතිය භාවිතා කරන නිසා මම භාවනා කරන විටද නින්දට යනවා විය හැකිද? මේ තවමත් පටලැවිලි සහිතයි. මා කෙරේ අනුකම්පාවෙන් මේ පැහැදිලි කර දෙන්න බැනුයි. දරුවන් සරණයි. ඒක භාවනා එක අවධියක් මේක. ඒක නුඟා භාවනා පටන් ගන්න කාලේ ඔය ප්‍රශ්න එන්නේ නැහැ. හොඳට නිින්ද යනවා. හොඳට අවදි වෙනවා. හොඳ වෙනසක් තියෙනවා. භාවනා කරන වෙලාවේ නිින්ද සහ අවදිය කියන දෙක අතර කලවම් වෙනවා. නිදාගෙන ඉන්නකොට අහරගෙන ඉන්නවා දන්නේ නැහැ. හරිනම් නිින්ද තියෙනවා දන්නේ නැහැ. ඒක හුරු වුණාට පස්සේ ආයෙසරයක් අර වගේ එක මේ බෝල රැස්සෙන්න පටන් අර ගන්නවා. ඒ නිසා නිකන් සෙන් බුද්ධ ධර්මයේ කියනවා භාවනා කරන්න ඉස්සලා කඳ කඳ තමයි. භාවනා කරන වෙලාවේ කඳ තවදුරටත් කඳ නෙමෙයි භාවනම් පස්සේ ආයෙත් කඳ කඳ තමයි. එච්චර. ඊකට වෙලාවක් තියෙනවා ඒ වෙලාවේ කියනවා. මේක සැක හිතිලා වෙස්ට් එකේ කරලා තියෙනවා රිසර්ච් එකක්. පස් දිනක් විතර ෆන්ක්ෂනල් MRI ස්කෑන් එකකට දාලා තියෙන හොඳට නිදා ගන්න. ඒකට ඒගොල්ලන්ගේ බ්‍රේන් වේව්ස් වැඩ කරන හැටි. තව පස් දෙනෙක් දාලා තියෙන කන්ට්‍රෝල් යුනිට් එකේ නිින්ද නැහැ. ඒගොල්ලන්ට ඒගොල්ලොත් පොරොන්දු වෙනවා. නිින්ද නැහැ. දින්නගේ මොලේ වැඩවල කිසි වෙනසක් නැල්ලු. නිදාගත්ත ඒ සහ නිදි නැති අයගේ අතර කිසිම වෙනසක් නැහැ. බ්‍රේන් ෆන්ක්ෂන්ස් වල කැපිපේන වෙනසක් අවදි වුණාද නැද්ද කියලා නෑ. මොකද හරියට බැංකුවේ ඔෆිස් එක ඇතුලේ කස්ටමර්ස්ලා කොච්චර හිටියත් නැතත් ඇතුලේ වැඩ ටික දිග්ගටම යනවනේ. ඒගොල්ලන්ට කස්ටමර්ස්ලා ආවත් නැතත් වැඩ. ඉතින් අපි දකින්නේ කස්ටමර්ස්ලා ඉන්ටර් එක විතරනේ බැංකුවේ. ඒ වගේ තමයි මේක ඇතුළට ගිහිල්ලා බැලුවොත් මේ නිින්ද සහ නොනිින්ද අතර මැද අපි ළඟ තියෙන මේ වෙනස බ්‍රේන් ෆන්ක්ෂන්ස් වල රෙකෝඩ් වෙන්නේ නැතිලු. හදිසියේ හරි නිින්දේ ඉන්න කට්ටියට ඇල්ලතොටියාවක් කරලා අවදි කරනකොට ස්පයික්ස් ටිකක් යනවලු graph එකේ. ඊට පස්සේ ආයෙ normalize වෙනවා. ඉතින් ඒ නිසා අර ආනාපාන දෙක භාවනා කරනකොට ආනාපාන දෙක කලවම් වෙනවා වගේ අවදී සහ නින්දා අතර ඒකනේ රූප සංඥා අවස්ථාවේ විස්තර වෙන්නේ එතන. රූප නෙවෙයි ඒතකොට තියෙන රූප සංඥා මේ කැඳි හැඳ කැඳ හැඳි ගෑවිලා තියෙන දැන්. හාලුත් නැහැ නැත්තේත් නැහැ. වතුරත් නැහැ. හැඳි ගෑවෙන වෙලාවේ එයාට දිවා රාත්‍රී සංඥා වෙනවා. රාත්‍රී දිවා සංඥා වෙනවා. දවල්ට මේ මිනිස්සුන්ගේ මේ කෝලං එක බලනකොට පැත්තකටලා ඉඳ හිතෙනවා. රැයට මේකට ඔක්කොම සදා සොත්තිනේ. එතකොට අවදිින් ජොලියේ ඉන්නවා. කිසිම ප්‍රශ්නයක් නැහැ මුළු ලෝකෙම භාවනා මධ්‍යස්ථානයි. ඇහැට අවදිෙන් දන්න මනුස්සයට මුළු ලෝකෙම භාවනා මධ්‍යස්ථානයි. ඒ සඳහා මේ සද්ද අඩු කරන්න කියන්නේ මොකක් කරන්න ඕනේ. මොකද ඒක දඟලන්න සීරම මර්ගාති බුදි. එච්චරයි. ඒසයි භාවනා මධ්‍යස්ථාන හදන්න වෙනවම ඔය අනටන්න ඕනේ. ඒක ඕනේ ආධුනිකයන්ට. භාවනා කරුතු කරන කරාට දිවා රත්ති සංඥා රත්ති දිවා සංඥා. ඒ අතරකට ට්‍රාන්සිෂන් එකේදී ওই පටලවිල්ල එනවා නිින්ද යන්නේම නැහැ. නිදා ගන්නවා ඉන්නවා කියන කැඳේ ඒක නිකම් බරපතල වැඩ ඇතුව සිත දඬුවම වගේ මොනම ඉරියව්වක්වත් හැප නැහැ. හොඳම වෙලාවෙ කොසක්මනට යනවා. එහෙනම් පරියන්කයක් ගන්න. ඒතුර තමයි තේින්න පටන් අර ගන්නවා අර දවල් හම්බ වෙන්නේ නැති විවේකය රැයට හම්බ වෙනවා. අපි ඒක හසුරුව ගන්න දන්නේ නැතිනොත් කරදර වෙනවා. ඊට පස්සේ ආය අපේ ජීවිතය අපි දන්න ගිහි වැඩවලට දුවනොයි කියලා. ඊවල ආය විවේකයෙන් යනවා ආයත ට්‍රාන්සිෂන් පීරියඩ් එක එනවා. ඒ වගේ හෙල්ලි හෙල්ලි ගිහිල්ලා අන්තිමට ওই දෙක අතර මේ පොදු ලක්ෂණද පෞද්ගලික ලක්ෂණ කියා ගන්න බැරි අවදීන්ද ඉන්නේ හීනකින් ඉන්නේ කියලා දන්නේ නැති බව තමයි චීනේ තියෙන ප්‍රධානම දර්ශනය. ඒ චීනේ හිටපු ඒ කොන්ෆියුසියස් කොන්ෆියුසියස් රැදී මම හිතන්නේ ලාවුට්සු වෙන්නේ නැති ඒ මනුස්සයා නිදාගත්තලු. කියන හොඳම දක්ෂ බුදු ජානසික සමකාලීන බුද්ධිලේ. නිදාගත්තට පස්සේ මනුස්සයා දැක්කලු සමනලේ කීනෙන් කොච්චර ලස්සනට කොච්චර ලොසින්ද කියනවනම් ඒ හීනේ ඒ සමනලගේ හැම ඉරියව්වක්ම මෙයාට නැගිටිලා පස්සේ මතකයි. හීනේ ඊට පස්සේ මෙයා ලිව්වලු මට දැන් සාධාන සැකයක් තියෙනවා මිනිසෙකුට නිඳ කියලා සමනලේ දැක්කද? නැත්නම් මේ සමනලේකට නිඳ කියලා මිනිස්සෙක් දකිමින් ඉන්න වෙලාවක් දන්නේ නැහැ කියලා. ඕක තමයි අද චීනේ තියෙන දර්ශනේ. මේ ලෝකේ තියෙන ඔක්කොම හීනයක් විතරයි. ඔකට වැඩිය ප්‍රතිසද කරන්න යන්න එපා. දඟලන්න යන්න එපා. අපි දන්නේ අවදි වුණාට පස්සේ බැලනකොට පේනවා මේකලා අපරාධ අඬලා තියෙන්නේ නටලා තියෙන්නේ බොරුවකටනේ. මේ බුදුහාඳුර අවදි වෙනවයි කියලා කියන්නේ මේ නින්දෙන් කුණු කියලා කකා ඉදිලොට අවදි වෙන එක නෙවෙයි. මේ විකාරය දකිනකොට බුදුරජාණන් කියනවා ඉස්සල්ලාම පිටරේ කඩන්නේ ඉරිතාවු පැටියක්. මම විතරයි අවදිුනේ මට පේනවා අනිත් ඔක්කොම තාම විතර කට්ටය ඇතුලේ ඉන්නේ. තම තමන්ගේ මතිමතාන්තර ඇතුලේ. තණ්හා මාන දිට්ඨිය ඇතුලේ. ඒක ඇතුලේ ඒගොල්ලෝ නිදි කියලා තව එකකුත් කරනවා. ඒක ඇතුලෙත්. කතා කරන්න එපා. කතා කරන්න එපා. කොහොමදත් ඉන්නේ නින්දේ. එහෙම දිවට ආයිත්කාසිකන් සටන් කරලා නිදා ගන්න. අවදිච්ච මනුස්සයට තියෙනවා ඉතින් මොන කරන්නේ දැන් කුකුල් පැටවුයි. පිටර පැටලේ ඇතුලේ ඉන්න කුකුල් පැටිය අතර වෙනස. කවදාද අපි අවදි වෙන්නේ? අවදි වෙච්ච එක නම් ප්‍රබුද්ධ බුදුන් කියන්නේ. ඉතින් අපි මේ විකාරය තියාගෙන ලබ්බේතොවිලි වගේ මේක ඇතුලේ නටනවා මිසක්කා. එළියට ආපු දවසේ තේනවා අයියෝ මොනවටද මේ අඬලා තියෙන්නේ මොනවට නටලා තියෙන්නේ හීනෙකට නේද කියලා. ඒ ඒ අදහස බුදුජානන්සේ මේ මිරිගු මිරිගු උපමාවෙන් නැත්නම් මායා කියන වචනේ පිළිලා දීලා තියෙනවා. ඉතින් එතෙන් යනකොට විද්‍යාව කියනවා මේක මිස්ටික් එකක් කියලා. විද්‍යාව යන්නේ නැහැ මේ පැත්තට. ඒ නිසා විද්‍යාවත් එක්ක කවදාවත් මේක ගමනක් නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේත් පෙන්වන චක්කෝන්දපාදී විද්‍යාවෝදපාදී කියලා එකක්. එතකොට මේ විද්‍යාවයි මේ විද්‍යාවයි මොකද්ද කියන්නේ? කේමනන්ද සාන්ති අපත්තේ ඉස්සර පොතක් ලිව්වා. ඕකට තමයි අවිද්‍යාව කියන්නේ කියලා. දැන් මේ අපි විද්‍යාව කියලා හොයාගෙන නටන මේ කාමයේ අවශ්‍යන දෙයට බුදුහාමුදුරුත් ওই වචන විකට පාවිච්චි කිරීම තරම් වචන කැතට පාවිච්චි කරන තරක් නැහැ. ඒකට අවිද්‍යාව කියන්නේ කියලා. ඉතින් ඒක හොඳට පේනවා මේ නිින්ද මේ නිින්ද සහ ලීන හිත කියන දෙක අතර වෙන් කර ගන්න බැරි වුණාට පස්සේ අපි ලේසියට පහසුට තරමන්නට දාලා ඒ ලේබල් එක ගහලා නිකන්. ඒකට අවදි වෙන්න අවදි වෙච්ච දවසේ තේරෙනවා මේ ලෝකේ ඉන්නේ නිදිමත ගාතක. මේ ලෝකේ ඉන්නේ හීනෙන් ඇවිදින ලෝකයක් මේකේ තියෙන්නේ. ඒක දිහා බලන් ඉන්නකොට ෂොක්. ඒකයි ඔය ලොක්ක භාගයට එනවා කියලා බලන්නේ නෙමෙයි. මේ මේ ආදයෝ මේ හාදියෝ මේක දෙකට බෙදාගෙන කරන රණ්ඩුව. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඊයේ දිනේ පරයන්ක භාවනා කරන විට මුළු කාලයම සිත සමාධිගත විය. අත දින පුතරම් මහන්සියවත් භාවනාවට සිත යොමු නොවිය. විවිධාකාර දේ සිතට එයි. වරින් වර ඇසර බැලුවෙමි. සිත සමාධිගත කිරීමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. සක්මන් භාවනාව ශාලාව තුල කරන විට පාදවල ඇඟිලි තදවන ගතියක්ද, දණහිසෙන් පහළ තදවන ගතියක්ද දැනුනි. භාවනා කාල පරිච්ඡේද නිමවා නිවස්වලට යාමෙන් පසු කුමන භාවනාවක් සිදු කළ යුතුදයි කරුණාකර පහදා දෙනමින් ඉල්ලා සිටිමි. නිවසේ සිටියේදී මෛත්‍රී භාවනාව පිළිකුල් භාවනාවක් කළෙමි. ත්වන් සරණයි. මෙයාට මම කියනවා මේ මූලික උපදේශ පන්ති අහන්න. ඒකල කමඨාන් වාතාව ලියන්න ඉස්සලා ඒක කියවන්න. අපි මේක සමාධියක්වත් මොකක් කරනවද සතිය වැඩිවීමක් ගැන තියෙන්නේ. හිත මේ ප්‍රශ්නේ සතිය පැත්තෙන් කරුණාකර ඉදිරිපත් කරන්න. මේවට කියන්නේ කුණු අරුප කියලා. කොච්චර දෝ කෙරුවත් මට අයිය හොඳට සමාධිය හරි ගියා අද ගන්න කොහොමද කියලා අහනවා මම ළඟට ඇවිල්ලා මං කියනවා මේ Nissan වලින් ඉඳද්දි ඔබට කිරි ඕනනම් ගෑණියගේ තනයක් හොයාගන්න මම ළඟ තනයක් වගේ තිබුණාට කොයි කිරි නැහැ මේක කොච්චර බුචු බුචු කාලා ඉරුවත් එනවා ඒ කිරි මම දන්නේ සත්‍ය විතරයි ඉතින් මගේ සමාධිය ඉල්ලවර කොහෙන්ද එන්නේ කොච්චර මේක කිව්වත් මම ඊට වැඩි කුණු හරිපයක් කිව්වත් තේරෙන්නේ නැහැ මගෙන් අහනවා කොහොමද සමාධිය ඇති කරගන්නේ කිරිමෙන්ඩක් තියෙනවා ලීන වෙච්ච තන් දෙකක්. ඒ කියන්නේ නිලීන වෙලා ඒ ලීන ඒකේ ඒකේ ෆන්ක්ෂනින්ස් නැහැ. ඒක ගිහිල්ලා මට ඔච්චර ලොකුවට තියෙන පපුව හරි ලස්සනයි කණයක් වෙනද කිරි දීපන් කිව්වට මටත් කැමැත්ත තියෙනවා දෙන්න බෑ. දෙන්න බෑ. සෑ කරුණාකරලා මේක ලියන්න සතියේ. සතිය කියන පැත්තේ මේ ප්‍රශ්නේ අහන්න මම උපරිම මහන්සි වෙනවා. එතකොට නම් මම මේව පහසට ලක් කරන්නේත් නැහැ, විහිළුවට ලක් කරන්නේත් නැහැ. ඒක මොකද මගේ જાතින්ම ජම්මෙම හැටි මේ සමාධියක් ගැන පශ්චාත්තාවයක් වෙන්නේ නැහැ සමාධියක් ආව කියලා සතුටකුත් නැහැ. ඒක මගේ අතුරුලකමක් වෙන්නේ. ඒ නිසා පටන් ගන්න උපදේශේ පන්ති මේක සති වැඩන වැඩ පිළිලක් මිසක් ඕගොල්ලන්ට ඕනේ සමාධිය දෙන එක නෙවෙයි සමාධිය එන්න පුළුවන් නමුත් ඒක මගේ නිෂ්පාදනය මේක අතුරුඵලයක්. ඒ නිසා මම කියනවා මේක නැවත අර කමඨාන උපදේශ පන්ති අහලා ප්‍රශ්න නැවත ලියන්න අපි ගන්නවා එතකොට මාතුකාව. ගරුතර ස්වාමීන් වහන්ස අද උදේ පළමු පරයන්ක භාවනාවේදී ආස්වාස ප්‍රාස්වාසයේ තුල හොඳින් සිත තැන්පත් විය. එක දිගට ආස්වාස ප්‍රාස්වාස බැලිය හැකි විය. භාවනාව තුල ආසන්න වශයෙන් මිනිත්තු 30 40කට පසුව ආස්වාස ප්‍රාස්වාසයේ නැතිව ගියේය. සිත ඊටාම සැහැල්ලු තැනකටපත් විය. සිහිය හොඳට ඇති බව වැටහි. නමුත් ආස්වාස ප්‍රාස්වාසයේ නොදැනේ. ආස්වාස ප්‍රාස්වාසයේ තිබුණත් මට දැනෙන්නේ නැතිව ඇති කියා සිතුනි. වලින් ආස්වාස ප්‍රාස්වාස කිරීමට සිතුනි. මුත් බලින්වත් ආස්වාස ප්‍රාසාස කළ නොහැක. අවට ශබ්ද ඇසේ. නමුත් ඇසූ දේ සැනකින් නැති වී යයි. ඒ ඔස්සේ අරමුණු ගැනීමක් නැත. ඇසර බැලීමට සිතුනි. එවිට ආස්වාස ප්‍රාස්වාස දැනී යයි සිතුනි. ඇසර බැලුවෙමි. ඒත් ආස්වාස ප්‍රාස්වාස නොදැනේ. ඇසර බැලුවට බැලු විට පෙනෙන රූප ඔස්සේ අරමුණු ගැනීමක් නොඇතෙහි. මට මහා අමුත්තක් දැනුනි. නැවත ඇස් පියා ගතිමි. ආයතන 6ම දුක් විඳීමකින් තොරව පරිහරණය කළ හැකි බව ප්‍රත්‍යක්ෂ විය. මෙසේ මිනිත්තු 15 20ක් පමණ සිටියේය. නැවත කය ගැස්සී දිග හුස්මක් ගියේය. නැවත ආශ්වාස ප්‍රාශ්වාසය දැනෙන්නට විය. පරියන්කෙන් නැගිට පසුව දිගටම සක්මන් කළෙමි. මහා පුදුම සතුටකින් මුළු ගතම විලාගෙන ඇති බව දැනුනි. තෙරුවන් කෙරෙහි අපරිමිත ශ්‍රද්ධාවක් ඇති විය. සෑහෙන දුරක් සක්මන් කළද කිසිදු වෙහසක් නොදැනිනි. සියලු සත්වයෝම මේ ආයතන 6 දුකින් තොරව පරිහරණය කරත්වා යයි සිතිනි. අතරමං වූ අපට පාර කියා දුන වහන්සේට අප්‍රමාණ පිං තිරුවන් සරණයි. මේක විස්තර කරනකොට මම දවස් දෙකක් විතර වචනයක් පාවිච්චි කරා මේ අනින්ද්‍රිය බද්ධ ඥානයක් කියලා. අනින්ද්‍රිය බද්ධ දැනුමක් කියලා. අපි දැනුමක් තියෙනවා ඇහෙන් රූප බලනවත් නෙමෙයි, කනෙන් ශබ්ද අහනවත් නෙමෙයි, ගඳෙන් නහයෙන් ගඳ බලනවත් නෙමෙයි, දිවෙන් රස බලනවත් නෙමෙයි, කයෙන් පහස විඳිනවත් නෙමෙයි, හිතනවත් නෙමෙයි. මත් මේ ඔක්කොටම වැඩි ප්‍රාග් අවධියක් තියෙනවා. ඒකට ඒක මේ කිසිම තැනකින් කෙලෙස් උපදින්නේ නැහැ. හොඳට දන්නවා. ඉතින් ඒක පස්සේ ඥානන්ද සාංශර කවුද ලියලා ඥානන්ද සාංශේ බැලලා තිබුණා මේ පඬිජෝ අලුත් අලුත් වචන දාන්න හදනවා. ඒකෙන් තියෙන එකක් පටලවනවා අරේ මේ කියලා. ඒ නිසා මම මේ වචනේ පාවිච්චි කරලා අයින් කරා. හොඳටම තේරෙනවා මේ ඉඳුරංගේ පරිබද්ධ වෙන්නේ නැතුව ඉන්ද්‍රිය බද්ධ ඥානය කියලා එකක් තියෙනවා. ඉන්ද්‍රිය බද්ධ විඥානය කියලා එකක් තියෙනවා. ඒ තමයි කාම ලෝකේ කියන්නේ. ඉන්ද්‍රිය බද්ධ නොවිච්ච විඥානයක් තියෙනවා. ඒකට එකකට වින්ගේ මේ 60 කනට විතරක් හරිය 60 විතරක් කරගෙන ඒක ඉවර වෙනකම් බැලුවට පස්සේ බොහොම සමතුලිත තත්ත්වයක් තියෙනවා. ඒකට ඒක නඩත්තු කරන දෙයක් නෑ. අන්නේ අනින්ද්‍රිය බද්ධ තත්ත්වයට යන්න ගියේ නැතුව ආධ්‍යාත්ම ලෝකයක් නෑ. ඒක අනිවාර්යෙන් පහු කරන්න ඕනේ. මොකද ඉන්නේ කේක පහු කරන්න බයයි, සැකයි, නිින්දක් කියලා හිතනවා. වැරදිලයි කියලා හිතනවා. ඉතින් එතකොට යා ඒක දිහා මූණට කියලා ගහිල්ලක් කරන්නේ. උණු වතුරක් කියලා කරන්නේ. ගවේෂණය කරන්නේ නැහැ. ඒ නිසායි ගවේෂණය කරපු කෙනාට එතනම ප්‍රතිඵල. මෙතෙක්කල් වරදොල තේරුම් ගත්ත පිළිබඳව හරියට තේරුම් ගත්ත ගමන් තේරෙනවා. මේ ඉඳුරන් තිබුණාට ඉඳුරන් අපි දාස වෙන්න ඕනේ නැහැ. ඒගොල්ලන්ට පෙන්ෂන් නැරලා. අපිට හිත මනස පවත් ගන්න පුළුවන්. ඒකට නිර්ාමිෂ සුඛය කියලා කියනවා. මේක නෙමෙයි නිවන කියන්නේ. මේක හරියට ස්විමින් pool එකේ ඩයිවිං බෝඩ් එකේ අග වගේ. මේකට ගිහිල්ලා තමයි අපි සමසෝල්ට් එකක් ගහලා පනින්නේ. තාම ඉන්නේ අග. මේක තෙපුල් දෙන තැනක්. මේක පුළුවන් තරම් පුරුදු කරන්න. එතකොට හිත යහපැත්තට සෙල්ලක්කාරකම කරලා ගන්න සම්බසෝල්ට යනවා. ගරු ස්වාමීන් වහන්ස පරයන්ක භාවනා කරන විට කකුලේ අමාරු නිසා හිත මූල කර්මස්ථානය වන ආනාපාන සතියට සතියේ එක දිගටම පිහිටුවා ගැනීමට අපහසු විය. ඊට පිළියමක්සේ උස පුටුවක වාඩි වී භාවනාව ආරම්භ කළේය. මේ අවස්ථාවේදී පහසුව වැඩි වීම නිසා නිදිමතට බොහෝ බර වීම නිසා භාවනාව කරගෙන යාමට බැරි විය. මෙවැනි බාධා මගහරවා ගැනීමට උපදෙසක් පතමි. ත්‍රිවන් සරණයි. පුතු පුතු ගන්න එපා. එච්චරයි කියන්නේ. මේ ශරීරය දෙනකොට මේක දීලා තියෙන නිවන් හදන්න ඔක්කොම gediy පිටින් බෙදී සෑ මොනවාක්වත් දාන්න ඕනේ නැහැ පිටින්. දැම්මොත් ඉතින් ඒක කරදරයක් වෙනවා. ඒ නිසා ඉතින් සාමාන්‍ය 60 70 වෙන්නට පස්සේ ඉතින් පුටු පුටු ගන්නවා ප්‍රොෆෙසර් වගේ. මොනව කරන්නේ? පුටුපුටු ගන්න වෙනවා. මොකද ඒක අවශ්‍ය නැහැ. ඒක කරන්න කරපුවා ඒක කෙරුවට පස්සේ තේරෙනවා ආදීනව. අපි මේ සතියට කොච්චර ආසද කියලා. කොහොමද මේක අනිත්‍යයක් අපි දකින්නේ? කොහොමද මේක දුකක් අපි දකින්නේ? කොහොමද මේක අනාත්මයක් දකින්නේ? ප්‍රයෝජන සලකලා නම් ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා මේ දෙකම හොඳයි. දෙක තමන්ම තේරුම් ගන්න ඕනේ. දෙකම තමන්ම තේරුම් ගන්න මොනම දෙයක් මත හෝ රඳා පැවතුනොත් රඳා පැවතිලා ඒ නිසා දුකක් ඇති වෙනවා නිසිතස චලිතක්. නිසා මොකක්වත් සඳහපතින් නැති වාසනේ තමයි බුදුහාමර පෙන්වන්නේ ගලක් උඩ හරි ගහක් උඩ හරි ඉන්න පුළුවන්. ඒක බෑ කියලා භාවනා නොකර ඉන්න එපා. පුටුවකින් ලක් කරලා බලන්න. හැබැයි ඒකේ ආදීනවත් දැක ගන්න බලන්න. එතකොට අපි එන්න එන්න නිදහස් වෙනවා. වේදනාව කොයි තත්ත්වයේ තියෙද්දි ආනපන නොතිබුණාට වේදනාව තියෙන බව දන්නා සතිය තියෙනවා නම් ඒකත් ජයසිරි මංගලම් කියලා භාවනා කරන එකයි තියෙන්නේ. මේක ටිකක් දිග ප්‍රශ්නයක්. අතිගල් ස්වාමින් වහන්සේ මම ආනාපාන සති භාවනාව කලක සිට පුහුණු කරමි. ඔබ වහන්සේගේ නවාසික වැඩමුළු කීපයකටද මින් පෙර සහභාගී වී තිබේ. බහුල ජීවිතයක් ගත කළද මම හිතන්නේ කාර්ය බහුල වෙන්න ඕන. ගත කළද හැකි හැම සතියේ හැකි සෑම සතියේ දිනකම පෙරවරු 4 5 මාර අතර කාලයේ භාවනාව සඳහා වෙන් කර ඇත්තේමි. අද දක්වා මේ වැඩමුළුවේ ලැබූ අත්දැකීම් සහ එදිනදා පරයන්ක අත්දැකීම් අතර ඊතරම් වෙනසක් දැක්කේ නැති බැවින් ඒවා සම්පින්ඩණය කොට ඉදිරිපත් කිරීම මැනවයි හැඟුණේ. සත්‍ය සොයා මම යන මේ ගමන් මගේදී යම් ආකාරයක කොටු වීමක හෝ උගුල් වලට අසු වියැද්දයි මහත් කරුණාවෙන් පහදා දෙනු මැනවේ. පරයන්කට වාඩි වෙන්නේ විනාඩි 15 20 අතර සක්මරකින් පසුවය. ඉරියව්වට හිත යොමු කොට ඉන් අනතුරුව කය සහ සිත සැහැල්ලු කළ විට નિરાයාසයෙන්ම හුස්ම රැල්ල නොපෙනී ගොස් හිත තැන්පත් වේ. වරහන් ඇතුලේ අනුමාන වශයෙන් විනාඩි 5කදී එවිට නාසිකාග්‍රයේ දිශාවේ ඇති හිස් අවකාශයට හිත යොමු කොට අනුමාන වශයෙන් විනාඩි 10 15 අතර කාලයක් ගත කළ හැකි පොද ඉන්පසු සිතුවිලි ගලා ඒ. සිතුවිලි දොරටු පාලිකු ලෙස යන සිතුවිලි සහ වේදනා දෙස බලා සිටීම පුහුණු කළද සිතුවිලි දිගේ සිත දිව යන අවස්ථා ඇත. ඒ බව දැනගත් විට උපේක්ෂාවෙන් සිත නැවතත් නාසය අනු දිශාවේ අවකාශය වෙත නැවතත් ගෙන ඒමට බොහෝ විට සමත් වෙමි. නමුත් කාර්ය බහුල හෝ වීරිය මද දිනවලදී අදට මේ ඇති කියා නැගිටින අවස්ථාද විරල නොවේ. වේදනා හා ශබ්ද ගැන කියනවා කායික වේදනා හා බාහිර ශබ්ද දෙසද මේ ආකාරයෙන් බලමි. කායික වේදනාව නලියන සුළුද තද කරන සුළුද වශයෙන් වේදනාව දැනෙන්නේ කයට නොව හිතට යන බවද මෙනෙහි කරමි. උදාහරණ කකුලේ වේදනාව ඇත්තෙන්ම දැනෙන්නේ කකුලට නොව හිතට යන බව. බොහෝ විට මේ ආකාරයෙන් කායික වේදනාවලින් හිත ඉවත් කිරීමට හැක. නැතහොත් වේදනාව යන සිතෙහි ඇති කරගත් දෙයක් කියා යයි සිතා ඒ ශක්තිය බාහිර පරිසරයේ බොඳ කර බොඳ කර ඇති බව මෙනෙහි කරමි අධික වේදනාවට මුහුණ දීමේදී හුස්ම රැල්ල ඊතා රළුව පෙනෙනවා පමණක් නොව ශබ්දයේ ඇසේ. වීරිය මද දිනවල භාවනාව නතර කරුණියේ මෙවැනි අධික වේදනාවල් වලට පරාජය වීමෙනි. යන එන සිතුවිලි වේදනා හා ශබ්ද දෙස බලමින් භාවනාව දිගටම පවත්වාගෙන යාමට හැකි හැකි විට කාලය ගැන කිසිම හැඟීමක් නොත නොමැත සමහර කාල වේලාව අනුව ඔර්ලෝසුවෙන් පැය 1 1හමාර කාලයක් පමණ ගත වී ඇත. මෙසේ භාවනාව දිගින් දිගටම යන විට විවිධාකාර සැප සහ දුක දුක්ඛ සහිත අත්දැකීමට මුහුණ දීමට සිදු වී ඇත. විශේෂයෙන් ඔබ වහන්සේගේ නිවාසික වැඩමුළු වලදී මුළු ඇඟම සෙක්කුවක් සෙක්කුවක දැම්මාක් වෙන කරකැවීමට පටන්ගෙන ඇත. නමුත් මේ විවිධාකාර අත්දැකීම් වලට ඇලීම් හෝ ගැටීම් නැතුව සිටීමට පුහුණු කලෙන් දැන් ඒවා මගහැරී ඇත. එබැවින් දැනට බහුලව ලැබෙන අත්දැකීම් කීපයක් පමණක් ඉදිරිපත් කිරීම සුදුසුයයි හැඟින. ධනහිස් මත රඳවා ඇති අත්වල නාඩි වැටීමක් මෙන් ආරම්භ වී ක්‍රමයෙන් වතුර පිරූ බැලුමක් අල්ලා සිටිනාක් මෙන් සම්බාහණයක් දැනේ. මේ සැපදායි අත්දැකීමක්. නමුත් මේද සිතෙහි අඩගන්නා තවත් සිතුවිල්ලක අත්හැරීමට උත්සාහ කළෙමි. ඇතැම් විට සිත නින්දට යන්නාක් මෙන් අවස්ථාවකටපත් වේ. සිහිනයක් මෙන් නොයෙකුත් ජවනිකා සිහියට නැගේ. භාවනාවෙන් පසුව මතක් කිරීමට දැක්කලද මේ කල නොහැක. මුළු ශරීරයේම ගල් ගැසීම ගැන කියනවා. මේ උපේක්ෂා සහගත වේදනාවකි. ශරීරයේ පටවි ස්වභාවයයි මෙනෙහි කරමි. මේ తත්වය බොහෝ වෙලා තිබේ. යම් විට ශබ්දයකට හිත යැවූ විට අද වැඩට යා යුතු නේද කියා සිහියට නැගේ. නැගිටීමේට හිත පමණක් නොව ගල් ගැසුණු කයද ඊට නුදුන්නත් අකමැත්තෙන් හෝ භාවනාව නැවැත්වීමට සිදුවේ. බොහෝ විට මේ වන විට පැය එකහමාරක් පමණ කාලයක් ගත වී ඇත. මුළු ශරීරයම නොදෙන්න අවස්ථාවක පත්වේ. මේට පෙර ශීත කාලයේදී නම් මුළු ශරීරයම කරන්ට් එකක් වැදුනාක් මෙන් සීතලින් වෙවුලයි. ග්‍රීෂ්ම කාලයේ නම් පෝරුණාවක් ඇතුලේ දැම්මාක් මෙන් උෂ්ණය සමග දාඩිය දැමීමක් දැනේ. මෙවිට කයේ ඇත්තේ කයේ තේජෝ ගුණයයි සිහි කරමි. ඇතැම් විට මේ ශරීරයේ නොපෙනෙන අවස්ථාවට පත්වන්නේ ක්ෂණිකවය. ඇත වැටීමක් හෝ වරහන් ඇතුළේ ලිෆ්ට් එකේ නවතින විට දැනෙන ලෙස. මේ අවස්ථාවේදී අත්විඳින හිස් බව සහ අවකාශයේ පරියන්කය ආරම්භයේ දරුණ අවකාශයට වඩා පුළුල්ලිය. හරියටම විස්තර කිරීමට නොහැකි වූවද කඳු බුදුනක ඇති නිවසක සඳළු තලයේ පෙනෙන අංශක 180ක දර්ශනපතයක් මෙනෙහි හැඟේ. යුද්ධා සුවදායි අවස්ථාවකි. මුත් මෙහිදී ඇතැම් විට හුස්ම රැල්ල පෙනීම මට ප්‍රශ්නයකි. සතියන්තයේ හෝ විවේකී දිනවල පරයන්කේ වැඩි වෙලා සිටීමට අදිෂ්ඨාන කර වාඩි වෙමි. නමුත් පැය 1යි කාලක් පැය 1මාරක් අතර කාලයේදී බහුල ලෙස ඈනුම් මැරීමට පටන් ගනී. මේ වන විට බොහෝ විට මම සිටින්නේ ඇලර්ට් තත්වයකයේ නිදිමත අහලකද නැත. එවිට සොටු නාසය දිගේ වැක්කෙරෙන්නට පටන් ගනී. කෙසේ හෝ ඉවසීමෙන් කට ළඟට ගැලීම එනතෙක් සිටියද තවමත් එතනින් භාවනාව ගෙන යාමට තවමත් අසමත් වී සිටිමි. වරහන් ඇතුලේ කිසිදු හෙම්බිරිස්සාවක සලකුණක් නොමැති විටයි මේ සිදුවන්නේ. ගරු ස්වාමීන් වහන්සේ මම භාවනාව අතරමඟ නතර කරන අවස්ථාවලින් සිතුවිලි අධිකකම අධික වේදනා සහ වැට යාමට පරක්වන නිසා යන හේතු වලට උත්තරය විසඳා ගැනීම බව දනිමි. නමුත් ඈනුම් නවත්වා භාවනාව දිගටම ගෙන යාමට කරුණාවෙන් උපදේශයක් දෙන මෙන් බැගෑපත්ව ඉල්ලා සිටිමි. මේක මෙච්චරම විස්තර අවශ්‍ය කරන්නේ කාටාව හෙලිකරන්න. නමුත් ඉන්නේ යමාර වෙලාවට අපිට මේ සඳහා භාෂාව පාවිච්චි කරන්න වෙනවා. පුළුවන් තරම් ඒ වගේ වෙලාවක හිත දොඩමළු වෙන එක නතර කරන්න. කෙචවත් උත්තරේට තියෙන්නේ මේ ඉරියව්ව වෙනස් කරනවා කියන්නේ සතිය කැඩෙනවා කියන බීතිකාවක ගත කරන්නේ. නායට උටු ආන හොඳට ලිකල ළඟ තියලා වාඩි වෙන්න පියන්. කියලා බලන්න එකකින් පස්සේ ආයෙ සතියට යන්න බලන්න කියලා. කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් කකුල රිදෙනවා නම් හොඳටම මේ නැවතිල්ලෙන් සතියෙන් නිස්සද්දව ඇඟෙන් අහන්න කකුල කොයි අතට ගත්තොත් හොඳ කියලා ඒක කරලා දෙන්න. කරලා දෙලා බලන්න ආය යන්න බලන්න කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා විතර සිවියක් වගේ එකක් දාගෙන ඉන්නවා මේ ඉරියව්වත් එක්ක බය වෙලා ඉරියව්වයි කර යන්න ගියාම ඒකට කරන්න තියෙන බොඩි නොලෙජ් කියන එක මොකද්ද අහන්න ඇඟෙන් මට කරන්න ඕනේ. ඒකට ඇඟ ඉක්මනට දෙන උත්තරයක්. ඒක කරලා බලන්න සතිය ගන්නවාද කියලා කරන වෙලාවේ හැල හැප්පෙනවා කියන එක පිළිගන්න. වෙන්න පුළුවන් නම් මෙච්චර දඟලන දෙයක් නැහැ. භාන නතර වීමක් නෙවෙයි වෙලා තියෙන්නේ. අර තමයි විශ්වම පටවගත්ත ඉරියව්වේ සීමාව තියාගෙන ඉන්නවා. ඒකට පොත් කියවන්න එපා. ගුරුුරුගෙන් අහන්න එපා. ඇඟෙන් අහන්න. ඔබට මේ මොන දෝන වෙලා තියෙන්නේ? ඒක දෙන්න. දීලා බලන දුන්නාට පස්සේ ආයෙ සතිය පිටවන්න පුළුවන් නම් කතා ගන්න දිනන සාර ගිහිල්ලා සතිය පිටවන්න. අවසරයි ස්වාමීන් වහන්ස මම කාලයක් තිස්සේ ආනාපාන සති භාවනා වඩමි. ඉතා සුළු වේලාවකදී හුස්ම නොදැනී යන අතර එම නොදැනීම බොහෝ වෙලාවක් පවතී. සිතුවිලි එන අතර ඒවා දෙස බලමි. බොහෝ වෙලාවට ඒවා ගිය පසුවයි දැනෙන්නේ. මට නිින්ද ගොස් නැත. ධානයකද නොවේ. ශබ්ද ඇසෙතත් ඒවායින් බාධාවක් නැත. භාවනාවේ වැඩි දියුණු වීමක් නොපෙනේ. ප්‍රශ්න කිපයක් තියෙනවා. මම දැනට කරන ආකාරයට සිතුවිලි දෙස බලා සිටීම කළ යුතුයද? දෙවෙනි එක නැතිනම් එන සිතුවිලි මෙනෙහි කළ යුතුයද? තුන්වෙනි එක නැතිනම් අරමුණු මතුකොට ඒවා මෙනෙහි කළ යුතුයද? මේ තුන් ආකාරයෙන් සුදුසු නැතිනම් වෙනස් සුදුසු උපදේශයක් පතමි. මේ සැකේ විතරමයි තියෙන්නේ. මේ ඇතිවිච තත්ත්වේ සමාදන් වෙලා නැහැ. ඒක පහුරු ගන්නවා. හිතවිල්ලක් දාලා බලන මොකක්වත් වෙන්නේ නැහැ. තියෙන හිතවිල්ල ගෙවෙන්න අරින්න මොකක්වත් වෙන්නේ නැහැ. වෙන හිතවිල්ලට එන්න අරින්න මොකක්වත් වෙන්නේ නැහැ. එහෙම කඩන්න පුළුවන් එකක් නෙවෙයි සතිය කියන්නේ. ඒ නිසා ඕනේ නම් හොල්ලලාම බලන්න. මොනවත් වෙන්නේ නැහැ. වලාකුළු කොහේ එමේ ගියත් හඳ වහන්න බෑ. විලාක හඳ පේනවා වලාක පේන්නේ නැහැ. නමුත් වලාකුළුකට පුළුවන් හඳ වහන්න. ඒ වගේ මේ විවේකයේ කියන එක ඔය හිත විලෝට කඩන්න පුළුවන් ගන්න නිසා ඕනේ නම් කැහැලා බලන්න. හොටු බිහලා බලන්න. මොකක් හරි කුණු හරි පැකලුවට දාලා බලන්න. මොනවත් වෙන්නේ නැහැ. ඒක ටිකක් කරලා නලියලා ඉඳලා යනවා යන්න. ඉතින් ඒ නිසා ඒක ඔක්කොම ආර්ය පරිශෙන්න වැටෙනවා. ඔතන ගියේ එකනට මෙන්න එකනට දැම්මොත් එහෙම අවුල් වෙන්න ඉඩ තියෙනවා. ඔතන ගියාට පස්සේ කරන්න සිර ඔක්කොම කරලා බලන්න කැඩෙන්නේ නැහැ කියන අදහසින් සතිය කැඩෙන්නේ නැහැ. කැඩෙනවා කියන අදහසින් කෙරුවොත් නොකෙරෙහි හිතයක් කැඩෙනවා. ඒ නිසා මෙතන විශ්වාසයේ ප්‍රශ්නයක් තියෙන්නේ. ඒකයි බුදුසසුන කියන්නේ තින්න කුක්කුච්චං ආකතං කති. හිත කුකුස් කරන්න එපා. ඒක කිසිම හේතුවක් නැතුව කරන එකක් නෙවෙයි. කුකුස කියන එකට කිසිම හේතුවක් ඕනේ අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් ඉන්නේ කුකුසේ. සැකේ කොච්චර භවනා කරත් මේක වැරදි ඇති කියන එක තියෙනවා. ඉතින් ඒක තියෙන තාක්කල් කිසිම ආනිසංසයක් නැහැ. කවදා හෝ නැහැ. මේක තමයි හරියක. වැරදුනම් මොකෝ? අර පිස්සු ඇදි මොනතරම් පිස්සු ඉන්නේ භවනා නොකර. ඉතින් මැරෙයි. ඉතින් භවනා කරා මැරෙනවා. කඩහන බලයන් කම්මෝගෝචිකාවෝ කියලා all from jump into the floor, all from plop. ඉවරයි. ඒක කරන වෙනකොට මගෙන් ගන්න. පිස්සු මන්ට ඊට වැඩිය පිස්සෙක් මම. මම ඕන එකක් අහ කියන ඔතෙන් ගියාට පස්සේ. මං කියන්නේ ඕටෝ පයිලට් එකෙන් දාපන් යන්න අරපන්. ඔතෙන්ට යනකන් නම් ඇට දෙබට ගහගෙන හිර කරගෙන ගෙනියලා ගෙනියක් දාන්න. ඔතෙන් ගියාට පස්සේ තටුවාවට පස්සේ කුරුල්ලට පීනන්න දෙන්න. පියාඹන්න දෙන්න. එතකොට ඌ ඉගෙන ගන්නවා මේක හරි මේක වැරදි කියලා. මේ සැකේ විතරමයි මේ ප්‍රශ්න වල තියෙන්නේ. ඒක ඉතින් මෙයාට දොස් කියන්න බෑ. අපිට මේ ලැබිච්ච manussත්ව භාවය අපිට නොලැබෙන සැකේ නිසා තමයි. බුද්ධෝත්පාද කාලෙත් ලැබෙන්නේ නැති සැකේ නිසා. චින සම්පත්තියත් ලැබෙන්නේ නැති සැකේ නිසා. නිසක වීමයි සෝවන් වෙනවා කියන්නේ. ඉතින් ඒක දෙන දෙයක් නෙවෙයි. පටව ගන්න ඕන හරි. උඹ උච්චර જાති කරත් මගේ සතිය කැඩෙන්නේ නැහැ. පුළුවන් නම් කඩපන් කියලා කරන්න. කවුරුත් හොල්ලලා බලන්න, කැහැලක් බලන්න, හිතලක් බලන්න, ඕන රාග අරමුණක් දාලා බලන්න. අනේ එන එකෙන් කරදර වෙන්නේ නැත්නම් හිතා ගන්න දැන් හිත පදම් වෙලා තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ භාවනා වැඩසටහන පවත්වන අතරතුර කාලවලදී සමහර අරමුණු වල ගැටේ එවැනි අවස්ථාවලදී අනිත්‍ය දුක්ඛ අනාත්ම සිහි කරමින් සිටී. එවැනි අවස්ථාවල අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන ආකාරය පිළිබඳව ධර්මානුකූල උපදේශක් බලාපොරොත්තු වෙමි. ත්වන් සරණයි. මම කවදාකවත් එහෙම බඩු විකුරලත් නැහැ. ඒ නිසා මට තරන්ටි දෙන්න විදියක් නැහැ. ගේන්නත් එපා. විකුණු බඩුව අපෝ බාර ගන්නෙත් නැහැ ඒක ඒගොල්ලෝ. මයි ළඟ එහෙම එකක් මම කවදාවත් කියලා තියනද මේ මේ වැරදිලා හරි ඔය බනහන්න මේක අනිච්ච දුක්ඛ අනත්තම් බලපන් කිය. මොන කියලා තියනවනම් මයි ළඟට බබාන ගහන ගන්න මගේ බබෙක් නෙවෙයි ඔයා. මම ඒ නිසා මම කැමති RNA DNA පරීක්ෂණයකට ඕන කෙනෙක් අභියෝග කරන්න ඒ අයිතිකාරය හොයාගන්න. මයිත් එක්ක ඉන්න බා නිකන් ටික අසහනට කතා කරන්නයි ඔය අනම්මනක් නැහැ. ඔය කාගෑරි බබෙක් මට ඕනනම් කීයක ආවලයි කියලා. මං කියන්නේ ලල්ල. හරිද? කියන්නේ ලල්ල. කොහොමද කරා කියන්නේ? ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේදී සංඥා නැති වී යන අවස්ථාවෙන් පසුව පාවී පාවී එන අවස්ථාවේදී විවිධ සිහින වැනි දේ මට දකින්න ලැබුණා. ඒ ගැන ඔබ වහන්සේ විමසන්නයි මේ ලියන්නේ. එක එක අවස්ථාවන්හිදී එක එක දේ පෙනී නොපෙනී යයි. වරක් විශාල ලී වැනි දොරක් මා ඉදිරින් මතුවේ ටිකකින් එය මැදින් සිරස් අතර දොර රෙද්දක් ඈත් වනසේ ඈත්ව ගොස් ලස්සන තැඹිලි පාට මොකක්දෝ වරංගතල පුටුවක් වැනි දෙයක් තිබුණි. ඒ එකම ලොකු කොළ පාට ඝනකම් මෙට්ටයක් වගේ දෙයක් මා ඉදිරිපිටට පැමිණියා. පසුව එය මා පසාර කරගෙන ගොස් ඉදිරියෙන් ලස්සන කහපාට විසක් කුඩු වැනි දෙයක් මතුණා. සියල්ල ක්‍රමෙන් මැකී ගියා. ඒ එක්කම විශාල ලිඳක් වගේ දෙයක්ද පසුව එහි වතුර ටික ටික නොපෙනී යන තෙක් ගැඹුරටද ගියා. ඒ අතරම මිනිස් රූප තුනක්ද තුන් අවස්ථාවකදී පෙනී නොපෙනී ගියා. පළමු දවසේ වරහතුල පෙරේදා මා හවසට පෙනෙන ලාල් රතු පැහැති පාටක් වැනි වැටි ඇති බව දුටුවා. අද දවසේ ඔළුවට අමුත්තක් විදුලිය වැදීමක් මෙන් කිහිප වාරයක් දැනුණා. මේ ගැන ඔබ වහන්සේගෙන් විමසන්නේ මා පෙරදි අරමුණක යනවාදයි නොදන්න නිසායි. සක්මන් භාවනාවේ යෙදෙන විටද යම් අවස්ථාවකින් පසුව කකුල් දෙක පමණක් වැඩ කරනා සිදෙනේ. පරයන්ක භාවනාවේදී හිස ඇර අනික් සියලු දේ පණ නැති වාසිය දැනේ. මේ ගැන වැඩි දුර පහදා දෙන මෙන් ඔබ වහන්සේගෙන් පතමි. ත්වන් සරණයි. ඔය ඊයේ මම අර ධර්ම දේශනාවට අතුරු කරා තමන් සැකහැර දැන ගැනීම සඳහා ඉදිරියෙන් තියාගන්න අරමුණේ මෙනෙහි කිරීම ලකුණු ව්‍යංජන අනුව්‍යංජන ස්වභාව ලක්ෂණ සටහන් ආකාර තේරෙන් බලන්න. ඔය පෙන්නන මොන දෙයක හරි ව්‍යංජන අනුව්‍යංජන අංගපත්‍යක බලන්න යනවායි කියලා කියන්නේ නූපන් කෙලෙස් රාශියක් උපදින්න දොලාරිනවා කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ඒ නිසා මේවා පෙන්වන්නේ ඒ වැඩේ කරන්න. නිසා මේක පේනකොට කහ පාට නිල් පාට රතු දිල් පාට උනානා ප්‍රකාර දේවල් පෙන්වනවට අපි කියනවා සටහන්තා ආකාර කියලා. ඒක තමයි කියන්නේ සංසාර ගමනේ තණ්හා ආසා ක්ලේශම ආරතේනා නානා රුදුවේ සමවා මග අවරන්නේ මේ විතර යනවයි කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ওই විතර බන් වෙලා සතිය නෑ. ඉතින් බුදුරජාණන් කියනවා තමන් ගත්ත අරමුණේ ව්‍යස්ත ව්‍යංජනමින්ට බලනවා වෙනුවට මේ පෙන්නන දේවල් බලනවා කියන්නේ ඔය මාරසේන තමයි. නානා ඍතු වේසමවා මඟ අහුරන්නේ. මේක විස්තර බලනවායි කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ඉතලා තියෙන අඟ කන තියේදී පස්සේ ආපු අඟ ලොකු කරගෙන මහා අපරාධයක් වෙන්නේ නැහැ. හැබැයි මේක තමයි සංසාරය කියන්නේ. මේ සරල ඍජු Taman පරවාගත්ත දේ තියේදී ඒකේ සකහන් ආකාර බැලිය යුතු තිබියදී අර ඒ වෙනුවට පෙන්වන දේවල් දිගේ යන්න ගියාම ඉතින් මේ මනුස්සයානේ වමට සිග්නල් දාලා දකුණට කපුව කෙනෙකුට වෙනදී වෙනවා. ඒක නිසා හිතන්න ඍජු පාර මූල කර්මත. ඒක පේන්නේ නැත්තම් ගමන්නේ නැහැ. හැබැයි වෙනුවට මේ වක්‍ර මාර්ගද කියන්න ගිය ගමන් හරිම විචිත්‍රයි. ඒව නිකන් මේ දැකපු දේවල් වලට වැඩිය පනපවල තියෙන්නේ. ඒ මොකටද එක්සෙන්ට්‍රික් අපි කඩලා දාන්නේ. මේ කාපු නැති කෙනෙක් ලෝකේ නැහැ. ඒක ඇත්ත. නමුත් මේක ආඩම්බරයට ගන්න එපා. මේක තමයි අපි කරපු වැරද්ද. නැවත මූල කර්මත්තානේ සරණ යන්නේ. ව්‍යංජන අනුව්‍යංජන බලන මූල කර්මස්ථානේ මේකෙදි පේනවා චක්කුණා රූපං දිස්වා නානු ව්‍යංජනක් ගායියෝති න නිමිත්තක් ගායියෝති හැට රූපයක් වගේ පෙනිලා මේකේ ව්‍යංජන අනුව්‍යංජන ගන්න එපා ගත්ත ගමන් නූපන් අකුසල් රාශියක් උපදවීමේ අපරාධයට සම්බන්ධ වෙනවා දැනගන්න මේ තමයි මාරසේනා නානාරුදු වේස මට තියෙනවා මූල කර්මස්ථානේ සරණ මේ භාවනාව හුඟක් දියුණු අවස්ථාවක්. ඒ හැම වෙලාවෙම කෙලිම බනින්න බෑ. මොකද එහෙම මෝඩයෙක්වත් මෝඩකමක්වත් තියෙන කෙනෙක් නෙවෙයි හොඳ දක්ෂ කෙනෙක්. නමුත් මේ වංචනික ධර්ම නිසා අපි අපි නියම පාරතියේදී නන්නතර වෙනවා. ඒ නිසා ඉදිරිපත් කරපේක හොඳයි. සන්නාත ලිඛිත ප්‍රශ්නයක් වුණායි. මේ මට එක නිවැරදි කිරීමක් කරන්න ඕන. ඊයේ ප්‍රශ්න කියවද්දී එක ප්‍රශ්නයක තුණා breath in breath out කියලා. ඒක මම වෙනස් ආකාරයකට කිව්වේ මම පස්සේ ප්‍රශ්නේ කියවද්දි තේරුණා ඇත්තම උත්සාහ කළ තිබුණේ ඒ ආකාරයට ලියන්න කියවීමේ අපහසුතාවය නිසා මම වෙනස් ආකාරයට උච්චාරණය කරේ ඒ පිළිබඳව මම සභාවයි. නෑ අපි මේ වෙලාවේදී මම ටිකක් අපි අපි ඉවරදි කරගත්තා. ඒ නිසා අපි වා සේවින් අස් කරන්නේ නැහැ හෙටත් සේවි යොදමු. දැන් අපිට විනාඩි 45 ව දෙකක් තියෙනවා. 1:45ක් සක්මන් කරනවා 1:45ක් අපි පරියන්ක කරනවා. මේ ප්‍රශ්න තේරීමේ